समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරි භික්ඛවේ ආර්ය වංශාග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පුරාණා අසංකින්නා සංකින්න පුබ්බාන සංකීයති අපපටි කුත්තේ සමනේ බ්‍රාහ්මනේ කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු සන්තුත්තෝ හෝති ඉතරීතර ජීවරේන ඉතරීතර ජීවරලන්තුත්‍යාච වන්නවාගේ නේවහත්තුක්ඛන්තේ දිනෝ පරං වම්බේති සෝහි දත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛූ පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ඉතින් අපිට මේ ධර්ම දේශනාවේ අන්තර්ගත මේ ඉස්සලා අපි වතාවක් දෙකක් කතා කළා කොහොමද මේ ධම්මවිපදනමින් පටන් අරගන්න ධර්ම දේශනා මාලාව කොහෙන්ද පටන් අරගන්නේ කොහොමද කරන්නේ කියලා. අපි කෝට්ටේදී පවත්වාගෙන ආවේ ඒ උතුම් සතිපට්ඨාන සූත්‍රයට අදාළ ධර්ම දේශනාවකුයි. මෙතනදී අලුත් කරක් පටන් ගනිමු කියන අදහසක් තිබුණා. කොහොම නමුත් අද මේ පවතින මේ උත්සව සිරියක් එක්ක අර අදහස් දෙකමත් ක්‍රියාත්මක වෙන්න මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවෙන් බණක් කිව්වොත් හොඳයි කියලා මට ඊයේ විතර වෙනකොට තමයි කල්පනා වුනේ. මේ ආර්යවංශ සූත්‍ර දේශනාව මෑතක ඉඳලා ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ වෙගෙන එනවා. ඒ සූත්‍රයේ ඔය ධම්මේ වදන් මේ විස්තර කරපු හුඟක් પરමාර්ථ වලට කිට්ටු ගතියක් තියෙනවා. හැබැයි එතකොට මේ ධම්මජීව ආම්දෝද බණ කියන්නේ කියලා හිතේ. ඒකට ටිකක් ඇදෙන ගතියක් තියෙනවා. නමුත් සූත්‍රයේ අවසානයේදී මේ කියන උපදේශ පන්තිය සේරම මතක් කරලා දෙන්නේ මේ වාගේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගමන් රට දේශපාලන සමාජික ප්‍රශ්න වලට යමු වෙලා ඉන්න ගමන් ඒ වැඩත් සාර්ථකව කරගෙන කොහොමද අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතය තුළ භාවනාව දුරු පවුණු කරගන්න අර සාමාන්‍ය බුද්ධිය අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන්නේ සරුවචන් වහන්සේ විසින් දේශිත විශේෂයෙන්ම සම්ප්‍රදාන කෝල බෞද්ධයාට බොහෝම සිද්ධ ගන්න වටිනා උපදේශ පන්තියක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා මේ සූත්‍රය සාසන ඉතිහාසයේ දිහා බලනකොටත් බුද්ධ කාලයට වඩා බුදුරජාණන් වහන්සේගෙන් පරිනිර්වාණයෙන් පස්සට යන්න යන්න යන්න මේ වටිනාකම වරින් වර ඉස්මතු වෙමින් යට යමින් ඉස්මතු වෙමින් යට යමින් යනකොට සිංහල බෞද්ධයා මේකට විශේෂ උරදීමක් විශේෂයෙන්ම ආර්යවංශ සූත්‍ර දේශනාවට උරදීමක් සිදු වෙලා තියෙන බව මෑතකදී සංග්‍රහ වෙච්ච සංග්‍රහ පොත්වල හරි ලස්සන විස්තර ගොඩක් තියෙනවා නමුත් ඒකේ තියෙන අඩුපාඩුවක් තියෙනවා මොකක්ද එහෙම නැත්නම් මේකට නොගැලපෙන කමක් තියෙනවා විස්තර සේරම කියන්න ගියොත් හන්දෑවේ 6ට පටන් ගත්තාම පහුවෙන්දා උදේ 6 වෙනකන් ආර්යවංශ සූත්‍ර දේශනාව කරන්න වෙනවා. මොහොත වෙලාද වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නේ පහට වැඩ පිළිවෙල නැතර කරන්න. ඉතිසලා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ නිසා අර මේකෙක් මම සඳහන් කරපු පරමාර්ථ ඉෂ්ට වෙන විදිහට මුගදෙනෙක් බණ දන්නවා කියන අදහසින් මාත්‍රිකා මතක් කර දෙමින් අපි මේ ආර්යවංශ සූත්‍ර දේශනාව මේ පැයක පැයකුත් විනාඩි 10ක විතර ධර්ම දේශනාවට පිළි කරන්න මම උත්සාහ කරනවා. මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ අනෙකුත් මොනම සූත්‍රයකවත් නැති විදිහට ආරම්භයේදීම සරුවචන් වහන්සේ මේ ධර්ම දේශනා ස්වභාවය තමන් වහන්සේගේම වචන නමයකින් අගය කරලා පෙන්නනවා. අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්න ඉස්සෙල්ලා වචන හතකින් උන්වහන්සේ තමන් වහන්සේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව පිළිබඳව ගුණ කතනයක් කරනවා සද්ධා වැඩි කර ගැනීම පිණිස. මේකදී සඳහන් කරනවා චත්තාරෝමී භික්කවේ ආදී වංශා අග්ගඤ්ඤා ලක්ඤ්ඤා වංශඤ්ඤාදි විදිහට සතිපට්ඨාන සූත්‍රයට වඩා ලොකු විග්‍රහයක් මේකේ තියෙනවා. ඒක නිසා මේ තියෙන වටිනාකම තමයි මේ කාර්යබහුල ජීවිත ගත කරන ගමනොත් ඒ වැඩ ඉතාමත්ම සාර්ථක වෙන විදිහකට අපි අලුත් වචනෙන් කියනවා නම් සම්පූර්ණ අපෙන් ජීවිත සමාජීය යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් ජීවිත දේශපාලන යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් ජීවිත ආර්ථික කළමනාකරණ කටයුතු සිද්ධ වෙද්දී භාවනා සඳහා ජීවිතයක් හදාගැනීම සම්බන්ධව බදලත් තොරතුරු රාශියක් ඒ නිසා භාවනාවකදී අපට සරුවචන් වහන්සේගේ උන්වහන්සේගේ ඇති සර්වඥතා ඥානයේ ගැඹුරටම සලකලා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය දුක්ඛය අනාත්මය වශයෙන් දේශනා කරපු බව නිසා ඒක නාස්තික ධර්මයක් නැති බැරිකම් කියන ධර්මයක් කියලා හරියට මේ ආස්තික සමාජයේ විසින් චෝදනා කරනවා. නමුත් මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේදී එවැනි වටිනා ගැඹුරු කිසි කෙනෙකුට නැහැ බෑ කියන්න බැරි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න නම් ජීවිතේ ඉතාමත්ම සාර්ථකව ජීවිතේ ඉතාමත්ම ආස්තිකව ධන ආකල්පයෙන් යුක්ත මූණ දෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේගේ සාරා සංකේපල්ප ලක්ෂයක අත්දැකීම පිළිකරලා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් වෙනවා. ඒක හරිය රසයි. ඒක තමයි ධම්මජීව හඳුනන ගැළපෙන්නේ නැති කොටස. නමුත් අවසානයේ දක්වන භාවනාරාමතාවයේයි මේක යොමු වෙන්නේ කියනකොට අර කොටසට කාලය යොදවයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ ඒක හැම වෙලාවෙදීම අපි වැඩි කරගන්න හදන්නේ භාවනා කාර්යක්ෂමතාවය. මේ නිසා ධර්මචනාංශයේ මේ 512000 27 නමක් සරුවච්චන් වහන්සේලා දැක්කයි කියලා අපේ පොත්වල සඳහන් වෙනවා. ඒ සෑම දිනම දැකපු වෙලාවේ ඉගෙනගත්ත සියරම දේවල් ගෞතම සීල සරුවච්චන් ශාසනයේ පිටුපර දක්වනවා උපාසක උපාසිකා කොටසට විතරක්ම නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස. එනිසා ගොඩක්ම මේ සූත්‍රයේ ගැළපෙන්නේ භික්ෂු භික්ෂුණීන්ට. නමුත් මම අර කලින් සඳහන් කරපු විදිහට ලංකා ශාසනයේ ඊවිලා තියෙන පොත්පත් දිහා බලනකොට මේක ඒකාන්තයෙන්ම උපාසක උපාසිකාවන්ගේ විශේෂ ආදර ගෞරවයට ලක්වෙච්ච යුග විශේෂයෙන්ම ලංකාවට වැඩිච්ච බුද්ධ ආගමේ ස්වර්ණමය යුගවල උපාසක උපාසිකාවන්ගේ විශේෂ අවධානය යොමුලා තියෙනවා. ඒක නිසා අපි අද මෙතන ගොඩක් ඉන්න උපාසක උපාසිකාවන් උනාට මේක සූත්‍රයේ ආමන්ත්‍රණය තියෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට අන්න ඒකෙදී සරුවචනන්දේ සඳහන් කරනවා මේ දේශනා කරන බලාපොරොත්තු වෙන ධර්ම කොටාසය. මේකද කියනවා මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවට. මේකෙන් සඳහන් වෙන ධර්ම කොටස් අග්ගඤ්ඤාන් අග්‍රම කොටස. බුද්ධ දේශනාවේ සඳහන් කරනවා බුදුහාමතුන්ගේ ශ්‍රීමුක දේශනා කරන අග්ගඤ්ඤා රත්ඤ්ඤා කියලකේ චිර රාත්‍රඥයි බොහෝමත්ම කායක් කවදාකවත් විනාශුනේ නැති අපේ දේ අපේ අනන්‍යතාවය මේකයි අපි දැකිය යුත්තේ කියලා බුද්ධ ආදී උත්තරමන් වහන්සේ රැකගෙන ආපු චිර රාත්‍රඥකමක් තියෙනවා. පෝරාණ ඊටාත්ම පෙරති. අග්ගඤ්ඤා ලක්ඤ්ඤා පෝරාණ අසංකින්නා මේ දේශනා කරන මේ කොටාසේ මොන්නම జగතේකටවත් සංකීර්ණ කරන්න බෑ සංකර කරන්න බෑ. අනිත් ආගම් වල හුඟා කාලානුරූපව සංකර කිරීම සිද්ධ කරනවා. ඒ සංකර කරන්නේ යැත්තු හිතනවා මේ කාලයට අනුව හැඩ ගැහුනේ නැත්නම් ඒ ධර්මයේ වැළලෙයි කියලා. මේක ඉතින් අභාග්‍යයකට වගේ බුද්ධ ආගම සංකර කරන්න සමහරව දතනවා. නමුත් වෙන්නේ මොකද්ද? එහෙම සංකර කරන්න හදන අය සංකර වෙනවා. ඒ තමයි මෙවැනි තාමත්ම සංකීර්ණ වූ ධර්ම වල තියෙන ගැඹුර දන්නේ නැතුව මේ මත පිටින් සංකරතා ඇති කරන්න ගත්තොත් සංකර වෙනවා. මේක අසංකීර්ණ අසංකීර්ණ පුබ්බා මෙතෙට කලින් පහළ වෙච්ච 512000ක් බුදුරු ශක්තිය නම් ඒ බුද්ධ ශාසන සේරගෙන කිසි දවසක මේ ආර්ය වංශ ප්‍රතිපදාව සංකර වෙලා නැහැ. නසංකීයති අදටත් නැහැ. නසංකී හිස්සන්ති මතර පහරනද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේක කිසිම අවලංගු භාවයක් නැහැ. අප්‍රතිරුත්තා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤූහි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ නැත්තම් මේ සම්‍යක් දෘෂ්ටික ශාසනය කියලා සිංහල බෞද්ධ වශයෙන් අපි කියාගන්න ඇත්ත විතරක් නෙවෙයි ඕනෑම ආගමක ඕනෑම ශිෂ්ටාචාරයක යම් පඬිත කෙනෙක් ඉන්නවා නම් ශ්‍රමණේ බ්‍රාහ්මණයෙක් ඉන්නවා නම් මේ වැඩ පිළිවෙලට කවදාකවත් කුංචි කළ සලකන්නේ. කුංචි කළ සලකන්නේ බෑ. කටක් කරලා දොස් කියන්නේ බෑ. අන්න එවැනි ධර්ම කොටාශයක් තමයි මේ ආර්ය වංශ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන බලාපොරොත්තු වෙන්නේ. අන්න එවැනි ආර්ය වංශ කොටස් හතරක් අපි අද මේ කාලය තුළ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් ਸਰවඥ දේශනාවේදී ਸਰවඥාන්ති ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා කියන එකයි චත්තාරෝ මේ භික්ඛවේ ආර්ය වංශා කියන මේ හඳුන්වා දීමේ පාඩයෙන් කියවෙන්නේ. ඒ ධර්ම කොටාය තමයි අර අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා විදිහට වචන අටකින් ಗುಣ ප්‍රකාශ කරන්නේ. අත මේ චත්තාරෝ මේ විදිහට හඳුන්වා දීමක් කරන මේ ධර්ම කොටා හතර මොකක්ද? ඉද පික්කවේ බික්කෝ සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී යම් කිසි භික්ෂුවක් සිව්පසයෙන් යතේ මේ සිව්පසයට අපි කියනවා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා චීවරය කියලා කියන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම ඒක හරියටම අබ් දෙක දිගහැරපු තරමට ඇති බඹයක් තියෙනවා අන්න එච්චර පළලයි මේක උස අත උසකුවාම එන උසක් තියෙනවා හරිය හතරයි බලන්න අඳගත්තාම කොච්චර ලස්සනද කියලා. ඔය තියෙන කිසිම ඇඳුමකට වැඩිය පුදුම තෙදකුත් තියෙනවා පුදුම ලස්සනකුත් තියෙනවා. අන්න ඒ ස්ථීවරය පිළිබඳව සන්තුෂ්ටෝ හොත් ඉති ඉතර ජීවරය. ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය තමයි ආර්ය වංශය කියන්නේ. ලද දෙයින් සතුට වෙනවා යම් ආකාරයක සිවුරක් මත ලැබුණා නම් ඒක පාරදී හම්බෙලා තියෙන විවිධ කැලේ එකතු කරලා හදාගත්ත පාංශු කුල සිවුරක් වෙන්න පුළුවන්. නැත්නම් ගිහියත්ෝ ගෙනලා පාමුල කියලා පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. එනසම් මහල කපල කොටල පණෙක් වල හරි දැස්සලා අතට පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. ලද යම් සිවුරකින් සතුට වෙන ගතියක් තියෙනවා නම් ඒක තමයි මේ භාවනා වැඩ කරන අයට තියෙන අග්‍රම වූ සපත. අග්ගඤ්ඤා රත්ඤ්ඤා ඒ වගේම චිර රාත්‍රඥයි හැම භාවනාවකින් ජයගත්ත කෙනෙක්ම මේ සිවුර පිළිබඳව මුලින්ම සතුට වෙන ගතියක් තිබුණා. ලද දෙයින් සතුට වෙන ගතියක්. පුරාණ ඉතාමත් පැරණි ධර්මය. අග්ගඤ්ඤා රත්ඤ්ඤා පුරාණ වංශඤ්ඤා. මේක තමයි ආර්ය වංශේ. ආර්ය වංශ කෙනෙකුට මේ සිවුරට දොස් කියලා සිවුර වෙනස් කළා කවදාහක්වත් ඒකට වෙන්න බෑ. ඉතින් මෙහෙම සිවුරේ වර්ණනා සිවුර ඇඳගත්ත කෙනෙක් උඩින් ඉඳගෙන කතා කරනකොට පාට ඇඳගත්ත කට්ටිය හිතනවා මේකේ නම් අපට අදාළ නැහැ මේ සිවුර ගැනයි කියන්නේ කියලා. ඒකයි මම මුලින් සඳහන් කරේ මේක දේශනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාට වෙන සිවුණක් පිළිසෙට නමුත් මේ ලදයන් සිවුරකින් සතුට වෙනවා සන්තුෂ්ටෝ හෝති ඉතර ඉතර ජීවරෙන් ඉතර ඉතර ජීවර සන්තුෂ්ටියට වන්නවාදී ඒ වගේම ලදයන් සිවුරකින් සතුට වෙන ගතිය ಗುಣ කතා කරනවා මෙන්න මේක ගිහි පාඩාවෙන් කියනවා නම් අපි දැනගන්න ඕනේ Taman ලැබුණා වූ යම් පිළිවසා ගන්න හඳුනනකින් සතුට වෙනවා ලැබුණා වූ යම් මැටමකින් සතුටු වෙන ගතිය ಗುಣ කතා කරන ගතියක් ගිහියත්න්ට සිවුර කියන තැනට ඇඳුම කියන වචනේ ලාගත්තාම දෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ නිසා අශෝක රජුගේ බම්බ්‍රෝ සෙල්ලිපියේ විශේෂයෙන්ම සූත්‍ර කීපයක් සඳහන් කරලා තියෙනවා අශෝක රාජවංශයේ බුද්ධ බුදු බුදුරජාණන් වහන්සේගේ දේශනා අශෝක රජුරුවන්ගේ රාජනීති පද්ධතිය ඇතුළු කරලා තියෙනවා මේකත් ආලිවංශ සූත්‍ර දේශනාවක අලියවසා කියන නමේ බබ්රු සෙල්පේ සඳහන් කරලා තියෙනවා. මොකද රටවැස්සෝ කවදා හෝ මේ নানা ආකාර ඇඳුම් විශේෂයෙන් මේ සංකර ක්‍රම වලට යන්න ගත්තොත් ඒකෙන් ඒකාන්තේම කාම ආශාව වැඩි වෙලා ඒකිනෙකා කෙරේ ගැටුම් වැඩි වෙලා අවසානයේ රටේ ආධ්‍යාත්මික පිරිහීමකටපත් වෙනවා. ඒ නිසා රටවැස්සෝ හැම වෙලාවෙදීම සිවුර පිළිබඳව චාම් ගතියක් සහ සිවුර පිළිබඳව නැත්නම් ඇඳුම පිළිබඳව ලදයන් දෙකකින් සතුට වෙන ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලදයන් දෙකකින් සතුට වීමේ ಗುಣ කතා කරන ගතියක් තියෙනවා. මෙන්න මේ දෙක තියෙනවා නම් ජීවිතේ හතරෙන් එකක් ප්‍රශ්න ඉවරයි. මේක පිළිබඳව බටහිර දාර්ශනිකයේ අදහසක් ඉදිරිපත් කරනවා මේ දවසින් දවසට වෙනස් වෙන විලාසිතා කොච්චර තුච්ඡද කියනවනම් මාස 6කට වැඩි එක විලාසිතාවක් හිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ එනකොට ඔක්කොමලා උද්ද පැනගෙන ඒක පිටිපස්සේ මේ අමාදාය යනකොට ඒක පරණ පැටර්න් එකක් වෙලා අලුත් එකට යනවා. මේ යන්න යන්න මොකද වෙන්නේ? ලෝකයේ තියෙන වස්තු බොහෝ වශයෙන් පරිභෝග කරලා අර විශ් කරපු දේවල් නිකාම නැති නැස්ති වෙලා මිනිස්යා නිකන් අන්ධහැරේට කියාපෑමට සෝබනීට විතරක් නතු වෙච්චාම කවදාකවත් ආර්ථික වශයෙන් සන්තුෂ්ටිකටපත් වෙන්න බෑ. දේශපාලන වශයෙන් එකලාශයකට එන්නත් බෑ. ඒ වගේම සමාජික වශයෙන් එකිනෙකා කෙරේ සමතාවයක් නෙවෙයි ඇති වෙන්නේ සංකරබක්. මේ නිසා භික්ෂුන් වහන්සේලාගේ සිවුර හොඳම ආදර්ශයක් තමයි මේ ලදයන් දෙකකින් සතු වෙන ගතිය. නිසා භාවනා කරන අය හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙවැනි කාරණා වලින් තමන්ගේ ජීවිතය සරල භාවයටපත් කරගන්න දන්නේ නැත්නම් පැවිදි වෙන්නම නම් උනන බොහොම හොඳයි. බැරි නම් මේ නැගම් පිළිබඳව මධ්‍යස්ත භාවයකට එන්න ඕන. ලද්දාච චීවරං පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමිචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගුඤ්ජති. යම් විදියකට මට ඕන කරනවා අන්න අසවල් පාට මෙච්චර දිග කියන මෙන්න මේ જાතිය සිවුරක් කියලා අපි අදහසක් හිතාගත්තයි කියලා ඒ තුන් යම් කිසි භික්ෂුන් වහන්සේනමක් ඒක නොලැබියක්. එතකොට පශ්චාත්තාප වෙනවා. ඒක ගැළපෙන්නේ නෑ භාවනා කරන කෙනෙකුට. භාවනා කරන කෙනෙක් නම් බලාපොරොත්තු වෙනා වූ යම් සිවුරක් වෙනවා නම් එයින් පශ්චාත්තාප නොවෙන බලාපොරොත්තු වෙන එක ස්වභාවයි. නමුත් බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ කියලා පශ්චාත්තාප වෙන්නට පරිසස්සති කියන වචෙන් තමයි පාවිච්චි කරන්නේ. ලබ්ධාච ජීවනං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. කණ්ඩිතම ලැබුණයි කියලා. හිතමනා අපේට හොඳ සිවුරක් ලැබුණා. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ඒක කාටවත් මවා පිටියාපාන්න නැතුව, ඊර්ෂ්‍යා ගති පාන්නේ නැතුව, මසුරු ගති පාන්නේ නැතුව එයින් කෙලස් නෝපදීනතාවයට අනජහපන්නෝ ආදීනව දස්සාවි මේ සිවුරක් හරියෑම නිසා හිතේ උඩඟු කම්මතු වෙන්න පුළුවන්. හිතේ බලාපොරොත්තු ඉෂ්ට වීම නිසා කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා ඒකේ ආදීනව දැනගෙන නිස්සරණ පඤ්ඤෝ. මේ ශූර මම පාවිච්චි කරන්නේ මොකටද? පටිසංකායෝනිසෝ චීවරම් පරිතේවාමි යාව දේවසීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතායගේ ශූරු අණ්ඩන කොටම ඉෂ බාලා ඌරුපටි කරේ බැඳලා ඒ බාහිර තමයි ඉස්ලාම් පුරුදු කරන්නේ. මේ දීර්ඝ පාඩයක් විචින් වාසලන කියන්න වෙලා ගන්න එක වටිනාකමක් තියෙනවා. කෙටියෙන් කියන්න තියෙන්නේ මේ සිවුරම ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරන්න. පටිලංකා යෝනිසෝ චීවරම් පරිසේවාමි යාව දේව සීතසපටිඝාතය උන්නසපටිඝය උන්නසුන සීසිය දෙක නැති කරන්නයි මම මේක පාවිච්චි කරන්නේ. දංශමකස වාතාතපසිනින්සප සම්පස්සානම් පරිඝාතය මේ විවිධිගේ ඇවිල්ලා කන කුංචි සත්තුගෙන් බේරෙන්නයි මතුරුන්ගෙන් බේරෙන්නයි හොවපුටන්ගෙන් බේරෙන්නයි තදාවුෙන් බේරෙන්නයි තද සීලෙන් බේරෙන්නයි. ඒ වගේම ලැජ්ජා ස්ථාන වසා ගන්නයි. මේක අපි සාමාන්‍ය කෙටි භාෂාවෙන් කියන ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවා. නමුත් මේ විලාසිතා ස්වරූපය දිහා බලනකොට අත්‍යවශ්‍ය ටික නෙවෙයි සිද්ධ වෙන්නේ හැඟුම් කුප්පන අනුන්ට මවාපාන ඒ වගේම අඳුර පාන වැඩ. මේක කවදාකවත් මේ ආර්ය වංශයට ගැලපෙන්නේ නැහැ. ආර්ය වංශයේ ඉන්න කෙනෙක් මෙහෙම කට්ටිය ඇසුරු කරන්නවත් වටින්නේ නැහැ. ඒක භාවනා කරන දැනගන්න ඕන කෙලෙස් උපදින්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් තමයි මේ අඳුම ඒක සම්බන්ධයෙන් තමයි බලාපොරොත්තු දෙයක් ලැබුණයි කියලා තැවෙන්නත් එපා. ලැබුණයි කියලා උඩඟු වෙලා කෙලස් ඇති කරගෙන ඒකේ ආධිනව නොදැන ඒන් ගැලවීමේ අදහසකින් ඉස්සරන් නැතුව පාවිච්චි කරන්නත් එපා. එහෙම පාවිච්චි කළොත් වෙන්නේ Tamanට අනුන්ට කෙලස් උපදින හැටි. දැන් මේ මේ සිගල ඉඳලා මෙතෙන් දෙනකම් පහරායින් හයි කරලා තියෙන ඔය බිලඳ ප්‍රචාරක දැන්වීම් පුරුදියා බලනකොට ඇඳුම පාවිච්චි කරන්නේ මොකටද කියලා පේනවා. පුළුවන් තරම් අර දේශීය මේ නිෂ්පාදනයක් වෙනදාම් කර ගැනීම සඳහා කාන්තාවගේ නිරුවත හෝ මොනවා හරි පෙන්නලා අර බාණ්ඩ වේදම් කරගන්න විකුණා ගැනීමට කරන ප්‍රයත්නය දකිනකොට ඒ හදල මේ කොළඹ නගරේ ඉන්න ඇත්තන්ට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. පත්‍රයක් ගත්තොත් 45ක් විතර වෙළඳ දැන්වීමයි. ඒක නැත්තම් විචිනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙළඳ දැන්වීම පළ කරනවා නම් පත්‍රෙ නිකන් දෙන්න පුළුවන්. මේ තරමටම අද මේ මත් වෙලා ඉන්න කාලේ මතක තියාගන්න ඕන ඔය දෙකම නම් කරන්න බෑ. ඇලුම් පිළිබඳව මේ මධ්‍යස්ථ හැඟීමකට එන්නේ නැතුව ආර්ය වංශයේ පිටා නැතුව අන්තිමට මතක් කරන්න හදන භාවනා කරන්නේ මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ අනෙකුත් මොනම සූත්‍රයකවත් නැති විදිහට ආරම්භයේදීම සරුවචන් වහන්සේ මේ ධර්ම දේශනා ස්වභාවය තමන් වහන්සේගේම වචන නමයකින් අගය කරලා පෙන්නනවා. අපි දන්නවා සත්‍යපත්තාන සූත්‍රයේ පටන් ගන්න ඉස්සෙල්ලා වචන හතකින් උන්වහන්සේ තමයි උන්වහන්සේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව පිළිබඳව ගුණ කතනයක් කරන සද්ධා වැඩි කර ගැනීම පිණිස මේකදී සඳහන් කරනවා චත්තාරෝමි භික්කවේ ආදී වංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා ආදී විදිහට සතිගතාන සූත්‍රයටත් වඩා ලොකු විග්‍රහයක් මේකේ තියෙනවා ඒක නිසා මේකේ වටිනාකම තමයි මේ කාර්යබහුල ජීවිත ගත කරන ගමනොත් ඒ වැඩ ඉතාමත්ම සාර්ථකව වෙන විදිහකට අපි අලුත් වචනවලින් කියනවා නම් සම්පූර්ණ අපෙන් ජීවිතු සමාජීය යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් ජීවිතු දේශපාලන යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් ජීවිතු ආර්ථික කළමනාකරණ කටයුතු සිද්ධ වෙද්දී භාවනාව සඳහා ජීවිතයක් හදාගැනීම සම්බන්ධව වැදගත් තොරතුරු රාශියක් ඒ නිසා භාවනාවකදී අපට සරුවචන් වහන්සේගේ උන්වහන්සේගේ ඇති සර්වඥතා ඥානයේ ගැඹුරටම සලකලා ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය දුක්ඛය අනාත්මය වශයෙන් දේශනා කරපු බව නිසා ඒක නාස්තික ධර්මයක් නැති බැරිකම් කියන ධර්මයක් කියලා හරියට මේ ආස්තික සමාජයේ විසින් චෝදනා කරනවා. නමුත් මේ ආර්යමන්ත සූත්‍ර දේශනාවේදී එවැනි වටිනා ගැඹුරු කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බැරි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න නම් ජීවිතයට ඉතාමත්ම සාර්ථකව ජීවිතයට ඉතාමත්ම ආස්තිකව ධන ආකල්පෙන් යුක්ත මුණ දෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේගේ සාරා සංකේය කල්පලක්ෂයක අත්දැකීම පිටු කරලා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් වෙනවා. ඒක හරිය රසයි. ඒක තමයි ධම්මජීව හඳුනන ගැළපෙන්නේ නැති කොටස. නමුත් අවසානයේ දක්වන භාවනාරාමතාවයේයි මේක යොමු වෙන්නේ කියනකොට අර කොටසට කාලය දුවයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙදීම අපි වැඩි කරගන්න හදන්නේ භාවනා කාර්යක්ෂමතාවය. මේ නිසා දරුවචනාංශයේ ඒ 512000 27 නමක් සරුවච්චන් වහන්සේලා දැක්කයි කියලා අපේ පොත්වල සඳහන් වෙනවා. ඒ සෑම දිනම දැකපු වෙලාවේ ඉගෙනගත්ත සියරම දේවල් ගෞතම සීල සරුවච්චන් සාසනයේ පිටුපර දක්වනවා උපාසක උපාසිකා කොටසට විතරක්ම නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙ. එනිසා ගොඩක්ම මේ සූත්‍රේ ගැලපෙන්නේ භික්ෂු භික්ෂුණීන්ට. නමුත් මම අර කලින් සඳහන් කරපු විදිහට ලංකා ශාසනයේ ලියවිලා තියෙන පොත්පත් දිහා බලනකොට මේක ඒකාන්තයෙන්ම උපාසක උපාසිකාවන්ගේ විශේෂ ආදර ගෞරවයට ලක් වෙච්ච යුග විශේෂයෙන්ම ලංකාවට වැටිච්ච බුද්ධ ආගමේ ස්වර්ණමය යුගවල උපාසක උපාසිකාවන්ගේ විශේෂ අවධානය යොමුලා තියෙනවා. ඒක නිසා අපි අද මෙතන ගොඩක් ඉන්න උපාසක උපාසිකාවන් උනාට මේකේ සූත්‍රයේ ආමන්ත්‍රණය තියෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට අන්න ඒකෙදී සරුවචනන්දේ සඳහන් කරනවා මේ දේශනා කරන බලාපොරොත්තු වෙන ධර්ම කොටාසේ. මේකට කියනවා මහා ආර්ය වංශ සූත්‍ර දේශනාව කියලා. මේකෙන් සඳහන් වෙන ධර්ම කොටස් අග්ගඤ්ඤාන් අග්‍රම කොටස. බුද්ධ දේශනාවේ සඳහන් කරනවා බුදුහාමතුන්ගේ ශ්‍රීමුක දේශනාව සඳහන් කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා කියලා කිය චිර රාත්‍රඥයි බොහෝමත්ම කාලයක් කවදාකවත් විනාශුනේ නැති අපේ දේ අපේ අනන්‍යතාවය මේකයි අපි රැකිය යුත්තේ කියලා බුද්ධ ආදී උත්තරෙන් හතර රැකගෙන ආපු චිර රාත්‍රඥකමක් තියෙනවා. පෝරාණ ඊටාමත්ම පෙරති. අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණ අසංකින්නා මේ දේශනා කරන මේ කොටාසේ මොන්නම జగතෙකුටවත් සංකීර්ණ කරන්න බෑ සංකර කරන්න බෑ. අනිත් ආගම් වල හුඟා කාලානුරූපව සංකර කිරීම සිද්ධ කරනවා. මේ සංකර කරන්නේ යැත්තු හිතනවා මේ කාලයට අනුව හැඩ ගැහුනේ නැත්නම් ඒ ධර්මේ වැළලී කියලා. මේක ඉතින් අභාග්‍යකගේ බුද්ධ ආගම සංකර කරන්න සමාරු දතනවා. නමුත් වෙන්නේ මොකද්ද? එහෙම සංකර කරන්න හදන අය සංකර වෙනවා. ඒ තමයි මෙවැනි තාමත්ම සංකීර්ණ වූ ධර්මවල තියෙන ගැඹුර දන්නේ නැතුව මේ මතු පිටින් සංකරතා ඇති කරන්න ගත්තොත් සංකර වෙනවා. මේක අසංකීර්ණ අසංකීර්ණ පුබ්බා මිටේට කණින් පහළ වෙච්ච 512000ක් බුදුරු සත්‍ය නම් ඒ බුද්ධ ශාසන සේරගෙන කිසි දවසක මේ ආර්ය වංශ ප්‍රතිපදාව සංකර වෙලා නැහැ. නසංකීයති අදටත් නැහැ. නසංකී ඉස්සන්ති මතර පහරණ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේක කිසිම අවලංගු භාවයක් නැහැ. අප්‍රතිකෘත්තා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤූහි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ නැත්තම් මේ සම්මියල් දෘෂ්ටික සාසනය කියලා සිංහල බෞද්ධ වශයෙන් අපි කියාගන්න ඇත්ත විතරක් නෙවෙයි ඕනෙම ආගමක ඕනෙම ශිෂ්ටාචාරයක යම් පඬිත කෙනෙක් ඉන්නවා නම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඉන්නවා නම් මේ වැඩ පිළිවෙලට කවදාකවත් පුංචි කළ සලකන්නේ. පුංචි කළ සලකන්නේ බෑ. කටක් කරලා දොස් කියන්නේ බෑ. අන්න එවැනි ධර්ම කොටාශයක් තමයි මේ ආර්ය වංශ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න එවැනි ආර්ය වංශ කොටස් හතරක් අපි අද මේ කාලය තුළ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් ਸਰවඥ දේශනාවේදී ਸਰවඥාන්ත ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා කියන එකයි චත්තාරෝමේ භික්ඛවේ ආර්ය වංශා කියන මේ හඳුන්වා දීමේ පාඩයෙන් කියවෙන්නේ. ඒ ධර්ම කොටාය තමයි අර අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා විදිහට වචන අටකින් ಗುಣ ප්‍රකාශ කරන්නේ. කත මේ චත්තාරෝ මේ විදිහට හඳුන්වා දීමක් කරන මේ ධර්ම කොටස් හතර මොකක්ද? ඉද පික්කවේ බික්කෝ සන්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර චීවර සන්තුට්ඨියාච වන්නවාදි යම් කිසි භික්ෂුවක් සිව්පසයෙන් යැපෙන ඒ සිව්පසයට අපි කියනවා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියලා චීවරය කියලා කියන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම මේක හරියටම අබ් දෙක දිග අරපු තරමට ඇති බඹයක් තියෙනවා අන්න එච්චර පළලයි මේක උස අත උස්සපුවාම එන උසක් තියෙනවා හරිය හතරයි බලන්න අඳගත්තාම කොච්චර ලස්සනද කියලා. ඔය තියෙන කිසිම ඇඳුමකට වැඩිය පුදුම තෙදකුත් තියෙනවා පුදුම ලස්සනකුත් තියෙනවා. අන්න ඒ ස්ථීවරය පිළිබඳව සන්තුෂ්ටෝ හොත් ඉතිතර ජීවරේන ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය තමයි ආර්ය වංශය කියන්නේ. ලද දෙයින් සතුට වෙනවා යම් ආකාරයක සිවුරක් මට ලැබුණා නම් ඒක පාරදී හම්බෙලා තියෙන රිදි කැලේ එකතු කරලා හදාගත්ත පාංශකූල සිවුරක් වෙන්න පුළුවන්. නැත්තම් ගිහියත්ෝ ගෙනලා පාමුල කියලා පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. එනකම් මහල කපල කොටල පණේ කොල හරි ගැසලා අතට පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. ලද යම් සිවුරකින් සතුට වෙන ගතියක් තියෙනවා නම් ඒක තමයි මේ භාවනා වැඩ කරන අයට තියෙන අග්‍රම වූ සපත. අග්ගඤ්ඤා රත්ඤ්ඤා ඒ වගේම චිර රාත්‍රඥයි හැම භාවනාවකින් ජයගත්ත කෙනෙක්ම මේ සිවුර පිළිබඳව මුලින්ම සතුට වෙන ගතියක් තිබුණා. ලද දෙයින් සතුට වෙන ගතිය. පෝරාණ ඊටාමත්ව පැරණි ධර්මයක්. අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණ වංශඤ්ඤා. මේක තමයි ආර්ය වංශේ. ආර්ය වංශ කෙනෙකුට මේ සිවුරට දොස් කියලා සිවුර වෙනස් කළා කවදාහක්වත් ඒකට වෙන්න බෑ. ඉතින් මෙහෙම සිවුර වර්ණනා සිවුර ඇඳගත්ත කෙනෙක් උඩින් ඉඳගෙන කතා කරනකොට පාට ඇඳගත්ත කට්ටිය හිතනවා මේක එහෙනම් අපට අදාළ නෑ මේ සිවුර ගැනයි කියන්නේ කියලා. ඒකයි මම මුලින් සඳහන් කරේ මේක දේශනා කරන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිළිසෙට නමුත් මේ ලද යම් සිවුරකින් සතුට වෙනවා සන්තුෂ්ඨෝ හෝති iterator චීවරෙන් iterator චීවර සන්තුෂ්ඨියාච වන්නවාදී ඒ වගේම ලදයන් සිවුරකින් සතුට වෙන ගතිය ಗುಣ කතා කරනවා මෙන්න මේක ගිහි පාසාවෙන් කියනවා නම් අපි දැනගන්න ඕනේ Taman ලැබුණා වූ යම් පිළිවසා ගන්න අඳුනකින් සතුට වෙනවා ලැබුණා වූ යම් මැදුමකින් සතුටු වෙන ගතිය ಗುಣ කතා කරන ගතියක් ගිහියත්තන්ට සිවුර කියන තැනට ඇඳුම කියන වචනේ දාගත්තාම කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන් මේ නිසා අශෝක රජුගේ බබ්රෝ සෙල්ලිපියේ විශේෂයෙන්ම සූත්‍ර කීපයක් සඳහන් කරලා තියෙනවා අශෝක රාජවංශයේ බුද්ධ බුදු බුදුරජාණන් වහන්සේගේ දේශනා අශෝක රජුරුවන්ගේ රාජනීති පද්ධතිය ඇතුල් කරලා තියෙනවා මේක ආර්යවංශ සූත්‍ර දේශනාවක අලියවසා කියන නමේ බබ්රු සෙල්ලිපේ සඳහන් කරලා තියෙනවා. මොකද රටවැස්සෝ කවදා හෝ මේ নানা ආකාර ඇඳුම් විශේෂයේ මේ සංකර ක්‍රම වලට යන්න ගත්තොත් ඒකෙන් ඒකාන්තේම කාම ආශාව වැඩි වෙලා ඒකිනෙකා කෙරෙහි ගැටුම් වැඩි වෙලා අවසානයේ රටේ ආධ්‍යාත්මික පිරීමකටපත් වෙනවා. ඒ නිසා රටවැස්සෝ හැම වෙලාවෙදීම සිවුර පිළිබඳව චාම් ගතියක් සහ සිවුර පිළිබඳව නැත්නම් ඇඳුම පිළිබඳව ලදයන් දෙකකින් සතුටු වෙන ගතියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලදයන් දෙකකින් සතුටු වීමේ ಗುಣ කතා කරන ගතියක් තියෙනවා. මෙන්න මේ දෙක තියෙනවා නම් ජීවිතේ හතරෙන් එකක් ප්‍රශ්න ඉවරයි. මේක පිටවෙන්ද බටහිර දාර්ශනිකයේ අදහසක් ඉදිරිපත් කරනවා මේ දවසින් දවසට වෙනස් වෙන විලාසිතා කොච්චර තුච්ඡද කියනවනම් මාස 6කට වැඩි එක විලාසිතාවක් හිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ එනකොට ඔක්කොමලා උඩ පැනගෙන ඒක පිටිපස්සෙම යන මාස 6 යනකොට ඒක පරණ පැටර්න් එකක් වෙලා අලුත් එකට යනවා. මේ යන්න යන්න මොකද වෙන්නේ? ලෝකයේ තියෙන වස්තු බොහෝ වශයෙන් පරිභෝග කරලා අර විශ් කරපු දේවල් නිකාම නැති නැස්ති වෙලා මිනිස්යා නිකන් අන්ධහැරේට, කියාපෑමට, සෝබණයට විතරක් ලතු වෙච්චාම කවදාකවත් ආර්ථික වශයෙන් සන්තුෂ්ටිකටපත් වෙන්න බෑ. දේශපාලන වශයෙන් එකලාශයකට එන්නත් බෑ. ඒ වගේම සමාජික වශයෙන් එකිනෙකා කෙරේ සමතාවයක් නෙවෙයි ඇති වෙන්නේ සංකරබම්. මේ නිසා භික්ෂුන් වහන්සේලාගේ සිවුර හොඳම ආදර්ශයක් තමයි මේ ලදයන් දෙකකින් සතුට වෙන ගතියට. ඒ නිසා භාවනා කරන අය හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙවැනි කාරණා වලින් තමන්ගේ ජීවිතය සරල භාවයටපත් කරගන්න දන්නේ නැත්නම් පැවිදි වෙන්නම නම් උනා නම් බොහොම හොඳයි. බැරි නම් ඉස්සු නැඳුම් පිළිබඳව මධ්‍යස්ථ භාවයකට එන්න ඕන. ලද්දාච චීවරන්න පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමිචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිගුඤ්ජති. යම් විදියකට මට ඕන කරනවා අන්නාසවල් පහට මෙච්චර දිග තියෙන මෙන්න මේ જાතිය සිවුරක් කියලා අපි අදහසක් හිතාගත්තයි කියලා ඒක යම් කිසි වික්ෂුන් වහන්සේනමක් ඒක නොලැබියන. එතකොට පශ්චාත්තාප වෙනවා. ඒක ගැළපෙන්නේ නෑ භාවනා කරන කෙනෙකුට. භාවනා කරන කෙනෙක් නම් බලාපොරොත්තු වෙනා වූ යම් සිවුරක් වෙනවා නම් එයින් පශ්චාත්තාප නොවෙන බලාපොරොත්තු වෙන එක ස්වභාවයි. නමුත් බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ කියලා පශ්චාත්තාප වෙන්නට පරිත්‍ස්සති කියන වචෙන් තමයි පාවිච්චි කරන්නේ. ලද්දාච චීවරං අගචිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. අපි හිතමු ලැබුණයි කියලා. හිත මන අපේට හොඳ සිවුරක් ලැබුණා. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ඒක කාටවත් මවා පිකියාපාන්න නැතුව, ඊර්ෂ්‍යා ගති පාන්නේ නැතුව, මසුරු ගති පාන්නේ නැතුව එයින් කෙලස් නෝපදින තාලෙට අනජහපන්නෝ ආදීනව දස්සාවේ මේ සිවුරක් හරියෑම නිසා හිතේ උඩඟුකම් මතුවෙන්න පුළුවන්. හිතේ බලාපොරොත්තු ඉෂ්ට වීම නිසා කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා ඒකේ ආදීනව දැනගෙන නිස්සරණ පඤ්ඤෝ. මේ ශූර මම පාවිච්චි කරන්නේ මොකටද? පටිසංකායෝනිසෝ චීවරම් පරිසේවාමි යාව දේවසීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතායගේ සිවුරු අණ්ඩන කොටම ඉෂ බාලා සිවුරුපටි කරේ බැඳලා ඒ බාට තමයි ඉස්ලාම් පුරුදු කරන්නේ. මේ දීර්ඝ පාඩයක් විකින් වාසරණ කියන්න වෙලා ගන්න එක වටිනාකමක් තියෙනවා. කෙටියෙන් කියන්න තියෙන්නේ මේ සිවුර මං ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරා. පටිසංකා යෝනිසෝ චීවරම් පරිසේවාමි යාව දේව සීතසපටිඝාතය උන්නසපටිඝ උණුසුම සිසිල දෙක නැති කරන්නයි මම මේක පාවිච්චි කරා. දංශමකස වාතාතපචින්ච ප්‍රසම්පස්සානම් පටිඝාතය මේ පිටිදිගේ ඇවිල්ලා කන කුංචි සත්තුගෙන් බේරෙන්නයි මතුරුන්ගෙන් බේරෙන්නයි හොවාපුටන්ගෙන් බේරෙන්නයි තදාහුවෙන් බේරෙන්නයි තදශීලෙන් බේරෙන්නයි. ඒ වගේම ලැජ්ජා ස්ථාන වසා ගන්නයි. මේකට අපි සාමාන්‍ය කෙටි භාෂාවෙන් කියන්නේ ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවා. නමුත් මේ විලාසිතා ස්වරූපේ දිහා බලනකොට අත්‍යවශ්‍ය ටික නෙවෙයි සිද්ධ වෙන්නේ හැඟුම් කුප්පන අනුන්ට මවාපාන ඒ වගේම අඳුර පාන වැඩ. මේක කවදාකවත් මේ ආර්ය වංශයට ගැලපෙන්නේ නැහැ. ආර්ය වංශයේ ඉන්න කෙනෙක් මෙහෙම කට්ටිය ඇසුරු කරන්නවත් වටින්නේ. එචා භාවනා කරන දැනගන්න ඕන කෙලෙස් උපදින්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් තමයි මේ අඳුම ඒක සම්බන්ධයෙන් තමයි බලාපොරොත්තු දෙයක් ලැබුණයි කියලා තැවෙන්නත් එපා. ලැබුණයි කියලා උඩඟු වෙලා කෙලස් ඇති කරගෙන ඒකේ ආධිනව නොදැන එයින් ගැලවීමේ අදහස් තියෙන ඉස්සරන් නැතුව පාවිච්චි කරන්නත් එපා. එහෙම පාවිච්චි කළොත් වෙන්නේ Tamanටත් අනුන්ටත් කෙලස් උපදින හැටි. දැන් මේ මේ සිගල ඉඳලා මෙතෙන් දෙනකන් පහරායිනේ හයි කරලා තියෙන ඔය බෙලඳ ප්‍රචාරක දැන්නේ පුරුදියා බලනකොට ඇඳුම පාවිච්චි කරන්නේ මොකටද කියලා පේනවා. පුළුවන් තරම් අර දේශීය මේ නිෂ්පාදනයක් වෙනදාම් කර ගැනීම සඳහා කාන්තාවගේ නිරුවත හෝ මොනවා හරි පෙන්නලා අර බාණ්ඩ වේදම් කරගන්න විකුණා ගැනීමට කරන ප්‍රයත්නය දකිනකොට ඒ කඩුව මේ කොළඹ නගරේ ඉන්න ඇත්තන්ට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. පත්‍රයක් ගත්තොත් 145ක් විතර වෙළඳ දැන්වීමයි. ඒක නැත්තම් විකිණෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙළඳ දැන්වීම පළ කරනවා නම් පත්‍රෙ නිකන් දෙන්න පුළුවන්. මේ තරමටම අද මේ මත් වෙලා ඉන්න කාලේ මතක තියාගන්න ඕන ওই දෙකම නම් කරන්න බෑ. ඇඳුම් පිළිබඳව මේ මධ්‍යස්ථ හැඟීමකට එන්නේ නැතුව ආර්ය වංශයේ පිටින් නැතුව අන්තිමට මතක් කරන්න හදන භාවනා කරන්නේ මේ ආර්ය වංශ සූත්‍ර දේශනාවේ අනෙකුත් මොනම සූත්‍රයකවත් නැති විදිහට ආරම්භයේදීම සරුවචන් වහන්සේ මේ ධර්ම දේශනා ස්වභාවය තමන් වහන්සේගේම වචන නමයකින් අගය කරලා පෙන්නනවා. අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රේ පටන් ගන්න ඉස්සෙල්ලා වචන හතකින් උන්වහන්සේ තමන් වහන්සේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව පිළිබඳව ගුණ කතනයක් කරන සද්ධාව වැඩි කර ගැනීම පිණිස මේකදී සඳහන් කරනවා චත්තාරෝමී භික්කවේ අග්ය වංශා අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤාදි විදියට සතිපට්ඨාන සූත්‍රයටත් වඩා ලොකු විග්‍රහයක් මේකේ තියෙනවා ඒක නිසා මේ තියෙන වටිනාකම තමයි මේ කාර්යබහුල ජීවිත ගත කරන ගමනොත් ඒ වැඩ ඉතාමත්ම සාර්ථකව වෙන විදිහකට අපි අලුත් වචන වලින් කියනවා නම් සම්පූර්ණ අපෙන් විය යුතු සමාජීය යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් විය යුතු දේශපාලන යුතුකම් ඉෂ්ට වෙද්දී අපෙන් විය යුතු ආර්ථික කළමනාකරණ කටයුතු සිද්ධ වෙද්දී භාවනාව සඳහා ජීවිතයක් හැදා ගැනීම සම්බන්ධව වැදගත් තොරතුරු රාශියක්. ඒ නිසා භාවනාවකදී අපට සරුවච්චන් වහන්සේගේ උන්වහන්සේගේ ඇති සර්වඥතා ඥානයේ ගැඹුරටම සලකලා ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය දුක්ඛය අනාත්මය වශයෙන් දේශනා කරපු බව නිසා ඒක නාස්තික ධර්මයක් නැති බැරිකම් කියන ධර්මයක් කියලා හරියට මේ ආස්තික සමාජයේ විසින් චෝදනා කරනවා. නමුත් මේ ආර්යමංස සූත්‍ර දේශනාවේදී එවැනි වටිනා ගැඹුරු කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බැරි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ආව ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න නම් ජීවිතයට ඉතාමත්ම සාර්ථකව ජීවිතයට ඉතාමත්ම ආස්තිකව ධන ආකල්පෙන් යුක්තව මුණ දෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේගේ සාරා සංකේය කල්පලක්ෂයක අත්දැකීම පිටු කරලා මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් වෙනවා. ඒක හරිය රසයි. ඒක තමයි ධම්මජීව හඳුනන ගැළපෙන්නේ නැති කොටස. නමුත් අවසානයේ දක්වන භාවනා රාමතාවයේයි මේක යොමු වෙන්නේ කියනකොට අර කොටසට කාලය දුවයි කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙදීම අපි වැඩි කරගන්න හදන්නේ භාවනා කාර්යක්ෂමතාවය. මේ නිසා දරුවචනාංශයේ ඒ 512000 27 නමක් සරුවච්චන් වහන්සේලා දැක්කයි කියලා අපේ පොත්වල සඳහන් වෙනවා. මේ සෑම දිනාම දැකපු වෙලාවේ ඉගෙනගත්ත සියරම දේවල් ගෞතම සීල සරුවච්චන් සාසනයේ පිටුපර දක්වනවා උපාසක උපාසිකා කොටසට විතරක්ම නෙවෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙ. එනිසා ගොඩක්ම මේ සූත්‍රයේ ගැළපෙන්නේ භික්ෂු භික්ෂුණීන්ට. නමුත් මම අර කලින් සඳහන් කරපු විදිහට ලංකා ශාසනයේ ලියවිලා තියෙන පොත්පත් දිහා බලනකොට මේක ඒකාන්තයෙන්ම උපාසක උපාසිකාවන්ගේ විශේෂ ආදර ගෞරවයට ලක්වෙච්ච යුග විශේෂයෙන්ම ලංකාවේ පැවතිච්ච බුද්ධ ආගමේ ස්වර්ණමය යුගවල උපාසක උපාසිකාවන්ගේ විශේෂ අවධානය යොමුලා තියෙනවා. ඒක නිසා අපි අද මෙතන ගොඩක් ඉන්නේ උපාසක උපාසිකාවන්. උනාට මේකේ සූත්‍රයේ ආමන්ත්‍රණය තියෙන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට. අන්න ඒකෙදී සරුවචනන්දේ සඳහන් කරනවා මේ දේශනා කරන බලාපොරොත්තු වෙන ධර්ම කොටාසේ. මේකට කියනවා මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවට. මේකෙන් සඳහන් වෙන ධර්ම කොටස් අග්ගඤ්ඤා අග්‍රම කොටස. බුද්ධ දේශනාවේ සඳහන් කරනවා බුදුහාමතුන්ගේ ශ්‍රී මුක දේශනාව සඳහන් කරනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා කියලා කිය චිර රාත්‍රඥයි බොහෝමත්ම කාලයක් කවදාකවත් වෙනස්ුනේ නැති අපේ දේ අපේ අනන්‍යතාවය මේකයි අපි රැකිය යුත්තේ කියලා බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා රැකගෙන ආපු චිර රාත්‍රඥකමක් තියෙනවා. පෝරාණා ඊතාත්ම පෙරති. අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණා අසංකින්නා මේ දේශනා කරන මේ කොටාසේ මොන්නම జగතේකටවත් සංකීර්ණ කරන්න බෑ සංකර කරන්න බෑ අනිත් ආගම් වල හුඟා කාලානුරූපව සංකර කිරීම සිද්ධ කරනවා. මේ සංකර කරන්නේ යැත්තු හිතනවා මේ කාලයට අනුව හැඩ ගැහුනේ නැත්නම් ඒ ධර්මේ වැළලෙයි කියලා. මේක ඉතින් අභාග්‍යයකට වගේ බුද්ධ ආගම සංකර කරන්න තමාරු දතනවා. නමුත් වෙන්නේ මොකද්ද? එහෙම සංකර කරන්න හදන අය සංකර වෙනවා. ඒක තමයි මෙවැනි තාමත්ම අසංකීර්ණ වූ ධර්ම වල තියෙන ගැඹුර දන්නේ නැතුව මේ මත පිටින් සංකරතා ඇති කරන්න ගත්තොත් සංකර වෙනවා. මේක අසංකින්නා අසංකින්න පුබ්බා මෙතෙට කලින් පහළ වෙච්ච 512000ක් බුදුරු සත්‍ය නම් ඒ බුද්ධ ශාසන සේරගෙන කිසි දවසක මේ ආර්ය වංශ ප්‍රතිපදාව සංකර වෙලා නැහැ. නසංකීයති අදටත් නැහැ. නසංකී ඉස්සන්ති මතර පහරන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයට මේක කිසිම අවලංගු භාවයක් නැහැ. අපතිකුත්තා සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤූහි මේ ධර්මයේ මේ බුද්ධ ශාසනයේ නැත්තම් මේ සම්‍යක් දෘෂ්ටික ශාසනය කියලා සිංහල බෞද්ධ වශයෙන් අපි කියාගන්න ඇත්ත විතරක් නෙවෙයි ඕනෙම ආගමක ඕනෙම ශිෂ්ටාචාරයක යම් පඬිත කෙනෙක් ඉන්නවා නම් ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඉන්නවා නම් මේ වැඩ පිළිවෙලට කවදාකවත් පුංචි කියලා සලකන්නේ. පුංචි කියලා සලකන්න බෑ. කටක් කරලා දොස් කියන්න බෑ. අන්න එවැනි ධර්ම කොටාශයක් තමයි මේ ආර්ය වංශ මහා ආර්ය වංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අන්න වෙන්නේ ආර්යවංශ කොටස් හතරක් අපි අද මේ කාලය තුළ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් සරුවචන දේශනාවේදී සරුවචනanse ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියන එකයි චත්තාරෝ මේ භික්කවේ ආර්යවංශා කියන මේ හඳුන්වා දීමේ පාඩයෙන් කියවෙන්නේ. ඒ ධර්ම කොටාය තමයි අර අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා විදිහට වචන අටකින් ಗುಣ ප්‍රකාශ කරන්නේ. කත මේ චත්තාරෝ මේ විදිහට අඳුනා දීමක් කරන මේ ධර්ම කොටස් හතර මොකක්ද? ඉද පික්කවේ බික්කෝ සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. යම් කිසි භික්ෂුවක් සිව්පසයෙන් යැපෙන. මේ සිව්පසයට අපි කියනවා චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යය කියලා. චීවරය කියලා කියන්නේ මේ ඇඳගෙන ඉන්න ඇඳුම. ඒක හරියටම අබ් දෙක දිගහැරපු තරමට ඇති බඹයක් තියෙනවනේ අන්න එච්චර පළලයි මේක. උස අත උස්සපුවාම එන උසක් තියෙනවා. හරිය හතරස්. බලන්න ඇඳගත්තාම කොච්චර ලස්සනද කියලා. ඔය තියෙන කිසිම ඇඳුමකට වැඩිය පුදුම තෙදකුත් තියෙනවා පුදුම ලස්සනකුත් තියෙනවා. අන්න ඒ චීවරය පිළිබඳව සන්තුෂ්ටෝ හොති ඉතර ඉතර චීවරේන ලද යම් සිවුරකින් සතුට වෙන ගතිය තමයි ආර්ය වංශය කියන්නේ. ලද දෙයින් සතුට වෙනවා යම් ආකාරයක සිවුරක් මන්ට ලැබුණා නම් ඒක පාරදී හම්බෙලා තියෙන රෙදි කෑලි එකතු කරලා හදාගත්ත පාංශුකුල සිවුරක් වෙන්න පුළුවන්. නැත්තම් ගිහියත්ෝ ගෙනලා පාමුල තියලා පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. එනසම් මහල කපල කොටලා පණිපෝල හරි ගස්සලා අතට පූජා කරන සිවුරක් වෙන්න පුළුවන්. ලද යම් සිවුරකින් සතුට වෙන ගතියක් තියෙනවා නම් ඒක තමයි මේ භාවනා වැඩ කරන අයට තියෙන අග්‍රම වූ සැපත. අග්ගඤ්ඤා රත්ඤ්ඤා ඒ වගේම චිර රාත්‍රඥයි හැම භාවනාවකින් ජයගත්ත කෙනෙක්ම මේ සිවුර පිළිබඳව මුලින්ම සතුටු වෙන ගතියක් තිබුණා. ලද දෙයින් සතුටු වෙන ගතිය. පෝරාණ ඊටාමත් පැරණි ධර්මයක්. අග්ගඤ්ඤා රත්ඤ්ඤා පෝරාණ වංශඤ්ඤා. මේක තමයි ආර්ය වංශේ. ආර්ය වංශ කෙනෙකුට මේ සිවුරට දොස් කියලා සිවුර වෙනස් කරලා කවදාහක්වත් ඒකට වෙන්න බෑ. ඉතින් මෙහෙම සිවුරේ වර්ණනා සිවුර ඇඳගත්ත කෙනෙක් උඩින් ඉඳගෙන කතා කරනකොට පාට ඇඳගත්ත කට්ටිය හිතනවා මේක එහෙනම් අපට අදාළ නෑ. මේ සිවුර ගැනයි කියන්නේ කියලා. ඒකයි මම මුලින් සඳහන් කරේ මේක දේශනා කරන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙට නමුත් මේ ලදයන් සිවුරකින් සතුටු වෙනවා සන්තුෂ්ඨෝ හෝති ඊතර ඊතර චීවරෙන් ඊතර ඊතර චීවර සන්තුට්ඨියාච වන්නවාදී ඒ වගේම ලදයන් සිවුරකින් සතුට වෙන ගතිය ಗುಣ කතා කරනවා මෙන්න මේක ගිහි පාසාවෙන් කියනවා නම් අපි දැනගන්න ඕනේ Taman ලැබුණා වූ යම් පිළිවසා ගන්න ඇඳුමකින් සතුට වෙනවා ලැබුණා වූ යම් ඇඳුමකින් සතුටු වෙන ගතිය ಗುಣ කතා කරන ගතියක් ගිහියත්තන්ට සිවුර කියන තැනට ඇඳුම කියන වචනේ දාගත්තාම කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ නිසා අශෝක රජුගන්ගේ බබ්රෝ සෙල්ලිපියේ විශේෂයෙන්ම සූත්‍ර කීපයක් සඳහන් කරලා තියෙනවා අශෝක රාජවංශයේ බුද්ධ බුදු බුදුරජාණන් වහන්සේගේ දේශනා අශෝක රජුරුවන්ගේ රාජනීති පද්ධතිය ඇතුළු කරලා තියෙනවා මේකත් ආර්යවංශ සූත්‍ර දේශනාවකත් අලියවසා කියන නමේ බබ්රු සෙල්ලිපේ සඳහන් කරලා තියෙනවා. මොකද රටවැස්සෝ කවදා හෝ මේ নানা ආකාර ඇඳුම් විශේෂයි මේ සංකර ක්‍රම වලට යන්න ගත්තොත් ඒකෙන් ඒකාන්තේම කාම ආශාව වැඩි වෙලා එකිනෙකා කෙරෙහි ගැටුම් වැඩි වෙලා අවසානයේ රටේ ආධ්‍යාත්මික පිරීමකටපත් වෙනවා. ඒ නිසා රටවැස්සෝ හැම වෙලාවෙදීම සිවුර පිළිබඳව චාම් ගතියක් සහ සිවුර පිළිබඳව නැත්නම් ඇඳුම පිළිබඳව ලදයන් දෙකකින් සතුට වෙන ගතියක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ලදයන් දෙකකින් සතුට වීමේ ಗುಣ කතා කරන ගතියක් තියෙන්න ඕනේ. මෙන්න මේ දෙක තියෙනවා නම් ජීවිතේ හතරෙන් එකක් ප්‍රශ්න ඉවරයි. මේක පිටවෙන්ද බටහිර දාර්ශනිකයේ අදහසක් ඉදිරිපත් කරනවා මේ දවසින් දවසට වෙනස් වෙන විලාසිතා කොච්චර තුච්ඡද කියනවනම් මාස 6කට වැඩි එක විලාසිතාවක් හිටින්නේ නැහැ කියලා. ඒ කියන්නේ එනකොට ඔක්කොමලා උඩ පැනගෙන ඒක පිටිපස්සෙම නමාදා යනකොට ඒක පරණ පැටර්න් එකක් වෙලා අලුත් එකට යනවා. මේ යන්න යන්න මොකද වෙන්නේ? ලෝකයේ තියෙන වස්තු බොහෝ වශයෙන් පරිභෝග කරලා අර විසි කරපු දේවල් නිකාම නැති නැස්ති වෙලා මිනිස්සයා නිකන් අන්ධහැරේට කියාපෑමට සෝබනේට විතරක් ලතු වෙච්චාම කවදාකවත් ආර්ථික වශයෙන් සන්තුෂ්ටියකටපත් වෙන්න බෑ. දේශපාලන වශයෙන් එකලාශයකට එන්නත් බෑ. ඒ වගේම සමාජික වශයෙන් එකිනෙකා කෙරේ සමතාවයක් නෙවෙයි ඇති වෙන්නේ සංකරබක්. මේ නිසා භික්ෂුන් වහන්සේලාගේ සිවුර හොඳම ආදර්ශයක් තමයි මේ ලදයන් දෙකකින් සතුට වෙන ගතියට. ඒ නිසා භාවනා කරන අය හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙවැනි කාරණාවලින් තමන්ගේ ජීවිතය සරල භාවයටපත් කරගන්න දන්නේ නැත්නම් පැවිදි වෙන්නම නම් උනා නම් බොහොම හොඳයි. බැරි නම් ඒ ඇඳුම් පිළිබඳව මධ්‍යස්ථ භාවයකට එන්න ඕන. අලද්දාච චීවරන්න පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති. යම් විදියකට මට ඕන කරනවා අන්නාසවල් පාට මෙච්චර දිග තියෙන මෙන්න මේ જાතිය සිවුරක් කියලා අපි අදහසක් හිතාගත්තයි කියලා ඒ තුන් යම් කිසි භික්ෂුන් වහන්සේනමක් ඒක නොලැබියන. එතකොට පශ්චාත්තාප වෙනවා. ඒක ගැලපෙන්නේ නෑ භාවනා කරන කෙනෙකුට. භාවනා කරන කෙනෙක් නම් බලාපොරොත්තු වෙන්නා වූ යම් සිවුරක් වෙනවා නම් එයින් පශ්චාත්තාප නොවෙන බලාපොරොත්තු වෙන එක ස්වභාවයි. නමුත් බලාපොරොත්තු ඉෂ්ට වුණේ නෑ කියලා පශ්චාත්තාප වෙන්නට පරිත්‍ස්සති කියන වචෙන් තමයි පාවිච්චි කරන්නේ. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුඤ්ජති. අපි හිතමු ලැබුණයි කියලා. හිතු මන අපේට හොඳ සිවුරක් ලැබුණා. ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ඒක කාටවත් මවා පිකියාපාන්න නැතුව, ඊර්ෂ්‍යා ගති පාන්නේ නැතුව, මසුරු ගති පාන්නේ නැතුව එහින් කෙලස් නූපදින කාලෙට අනජහපන්නෝ ආදීනව දස්සාවි මේ සිවුරක් හරියෑම නිසා හිතේ උඩඟුකම් මත වෙන්න පුළුවන් හිතේ බලාපොරොත්තු ඉෂ්ට වීම නිසා කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා ඒකේ ආදීනව දැනගෙන නිස්සරණ පඤ්ඤෝ මේ ශූර මම පාවිච්චි කරන්නේ මොකටද පටිසංකායෝනි සෝචීවරම් පරිසේවාමි යාව දේවසීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතායගේ සිවුරු අණ්ඩන කොටම ඉෂ බාලා සිවුරුපටි කරේ බැඳලා ඒ බාට තමයි ඉස්ලාම් පුරුදු කරන්නේ. මේ දීර්ඝ පාඩයක් විචින් වාසලන කියන්න වෙලා ගන්න එක වටනකමක් තියෙනවා. කෙටියෙන් කියන්න තියෙන්නේ මේ සිවුර මං ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරා. පටිසංකා යෝනිසෝ චීවරම් පරිසේවාමි යාව දේව සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝය උණුසුම සිසිල දෙක නැති කරන්නයි මම මේක පාවිච්චි කරන්නේ. දාංශවකස වාතාතපචිනින්ච ප්‍රසම්පස්සානම් පටිඝාතය. මේ විවිධකේ ඇවිල්ලා කන පුංචි සත්තුන්ගෙන් බේරෙන්නයි, මදුරුවන්ගෙන් බේරෙන්නයි, හොවාපුටන්ගෙන් බේරෙන්නයි, තද ආවුවෙන් බේරෙන්නයි, තද සීලෙන් බේරෙන්නයි. ඒ වගේම ලැජ්ජා ස්ථාන වසා ගන්නයි. මේකට අපි සාමාන්‍ය කෙටි භාෂාවෙන් කියන ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවා. නමුත් මේ විලාසිතා ස්වරූපේදී ආ බලනකොට අත්‍යවශ්‍ය ටික නෙවෙයි සිද්ධ වෙන්නේ හැඟුම් කුප්පන අනුන්ට මවාපාන ඒ වගේම අන්ධහැර පාන වැඩ. මේක කවදාකවත් මේ ආර්ය වංශයට ගැලපෙන්නේ නැහැ. ආර්ය වංශයේ ඉන්න කෙනෙක් මෙහෙම කට්ටිය ඇසුරු කරන්නවත් වටින්නේ. එචා භාවනා කරන අය දැනගන්න ඕන කෙලෙස් උපදින්න පුළුවන් ප්‍රධාන මාර්ගයක් තමයි මේ ඇඳුම ඒක සම්බන්ධයෙන් තමයි බලාපොරොත්තු දෙයක් ලැබුණයි කියලා තැවෙන්නත් එපා. ලැබුණයි කියලා උඩඟු වෙලා කෙලස් ඇති කරගෙන ඒකේ ආධිනව නොදැන එයින් ගැලවීමේ අදහසකින් ඉස්සරන් නැතුව පාවිච්චි කරන්නත් එපා. එහෙම පාවිච්චි කළොත් වෙන්නේ Tamanටත් අනුන්ටත් කෙලස් උපදින හැටි. දැන් මේ මේ ටිකල ඉඳලා මෙතෙන්ට එනකන් පහරායිනේ හයි කරලා තියෙන ඔය බෙලඳ ප්‍රචාරක දැන්නේ පුරුදියා බලනකොට ඇඳුම පාවිච්චි කරන්නේ මොකටද කියලා පේනවා. පුළුවන්තරම් අර දේශීය මේ නිෂ්පාදනයක් වෙලඳාම් කර ගැනීම සඳහා කාන්තාවගේ නිරුවත හෝ මොනවා හරි පෙන්නලා අර බාණ්ඩ වේදම් කරගන්න විකුණා ගැනීමට කරන ප්‍රයත්නයේ දකින්නකොට ඒකද මේ කොළඹ නගරේ ඉන්න ඇත්තන්ට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. පත්‍රයක් ගත්තොත් 45ක් විතර වෙළඳ දැන්වීමයි. ඒක නැත්තම් විකිණෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි වෙළඳ දැන්වීම පළ කරනවා නම් පත්‍රෙ නිකන් දෙන්න පුළුවන්. ඒ තරමටම අද මේ මත් වෙලා ඉන්න කාලේ මතක තියාගන්න ඕන ඔය දෙකම නම් කරන්න බෑ. ඇඳුම් පිළිබඳව මේ මධ්‍යස්ථ හැඟීමකට එන්නේ නැතුව ආර්ය වංශයේ පිටින් නැතුව අන්තිමට මතක් කරන්න හදන භාවනා කරන්නේ ලද්දාච චීවරං අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පන්නෝ පංචබුද්ධති. මෙන්න මේ විදිහට චීවර සම්බන්ධව නැත්නම් ඇඳුම් සම්බන්ධව අපට යම් ආකාරයක ප්‍රෝජනේ සලකලා වෙන විදිහට කියනවා නම් මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමේ අදහසින් කටයුතු කෙරුවේ නැත්නම් අපිට විශාල අවුලක් ඇති වෙන නිසා සරුවචන දේශනාවේ සඳහන් කරනවා යම් විදියකට මේ වගේ බණක් අහලා ධර්ම සාකච්ඡා කළා නම් තමයි සුදු ඇඳගත්ත පිරිසක් එක්ක බොහෝ වෙලා ඉඳලා හෝ මේ සිවුර හෝ ඇඳුම පාවිච්චි කරන්න විලිවසා ගණ්ඩයි එනතම් මේ සීත උෂ්ණ සඳයි කියලා අපි යම් දවසක හිතමු ඒ සිවුරේ හෝ ඇඳුමේ හෝ පරෝජනීය ඊට වැඩිය අද කියලා තේරුම් ගත්තයි කියලා ඔතනදි ඉතාමත් ප්‍රවේශංගිත කාරණාවක් තියෙනවා ඒ කාරණාව නිසා තමයි උඩඟු වෙන්න නරකයි අනු පහත් කළ සලකන්න නරකයි අපි හිතමු අපි මේ නිසා අපි චාම් ඇඳුමට පුරුදු වුණා එහෙම නැත්නම් අපි ඒ ඇඳුම සම්බන්ධව තියෙන සංකරතා අඩු වුණා ඊට පස්සේ ඒ සංකර ඇඳුම් ඇති නැත්තෝ දැකලා උනට කෙල ගහන්න යන දොස් කියන්න යන්න මම නම් මේ හිත හැදිච්ච මිනිසයා ඒ අත්තාන හැදිච්ච මිනිසයා කියලා කවදාකවත් ඒ තමන් ඇති කරගත්ත ගුණය අනුන්වක ගැටීමකට හේතුවක් කරගන්න නරකයි. මේකට කියනවා తాදී ගුණය කියලා. එහෙම් ගුණය කියලා. ගෝධරේකට වෙන්නේ යම් ආකාරයක සීලයක් හෝ යම් ආකාරයක සමාධියක් හෝ යම් ආකාරයක සංස්කෘතික ගතියක් ගත්තට පස්සේ අර පෘ탁 පෘ탁 කියන පෘ탁 ගතිය නිසා ඒක නැතියැත්තු අකමැති කරනවා පැත්තකට කරනවා කොම් කරනවා රහෙන් අයින් කරනවා අයින් කළා අපි නම් මෙහෙමයි කියලා අර චාම් ගතිය වුණත් Taman ඉස්මතු වෙන්න කැපිපෙන්න උත්සාහ කරනවා අන්න එහෙම නොවීම පිණිස සිවුර නැත්නම් ඇඳුම අපි ඒ ආර්ය වංශ ප්‍රතිපදාවේ ගැලවෙන තාලයට කටයුතු කරොත් එnde ende ende ende ende අපේ ජීවිතයේ තියෙන සංකෘතා අඩු වෙනවා කාලයේ වැඩි ප්‍රමාණයක් භාවනාවට යොදවා ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා විශේෂයෙන්ම මම පුද්ගලිකව දැකපු එක තමයි අන්‍යවෙනේ චාම් පුද්ගලයන් සමග ඇසුර ලැබෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට අපි සංකර වෙච්ච අන්ධහැරයටම සෝබනේටම කටයුතු කරන්නේ නැත්තෝ කරන තාලේ කරන්න ගියොත් අපි එන්නේ එන්නේ එන්නේ ඒට ඇබ්බැහි වෙනවා. යම් ආකාරයක ආර්යවංශ දේශනාව අහලා බුද්ධ ආදී උතුමයන් වහන්සේලා මේ සිවුර රජ ඇඳුම් අතහැරලා ගිහිල්ලා පොහොනේ වැටලා තියෙන කුණු රෙදි කෑල්ලකින් මහගෙන ඇඳගන්නේ මොකටද? කෙලස් කපණ්ඩයි. ඒකට ගහන්න ඇඳුමක් ලෝකේ නැහැ. ඒ නිසා මම අපිට ගැළපෙන්නේ නැති වුණත් ඒ පැත්තට යන ඒ අනුව යන වැඩපිළිවෙලට යනවා කියලා අනුගෙන් කැපී පෙනෙන්නේ නැතුව අනුට නොදැනෙන තාලෙට අන්න ඇඳුම සහ සිවුර සම්බන්ධ කරගෙන උපදින්න තියෙන කෙලෙස් ප්‍රමාණය නැතර කරන්න දක්ෂ වෙනවා නම් ඒ දක්ෂකමට සරුවචනන්ද වචන හතරකින් විස්තර කරනවා සෝහිතප්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ එන්නේ ඒ කාරණේ ඉලහා දක්ෂ වීම කියන එක අම්මා කෙනෙකුට කවදාකවත් දරුවෙකුට කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒ වගේම ගුරුවරයෙකුට ශිෂ්‍යයෙකුට කියලා දෙන්නත් බෑ. මොනම තාලිකවත් ලෝක අධ්‍යාපන ක්‍රමේ මේක ඇත්තෙත් නෑ මොකද වුණොත් මේක ආවොත් ඔය වෙනද ප්‍රචාර කරන්න බෑ. කටක් කැරලා ආදරයෙන් කියන්න පුළුවන් සරුවචනාංශයට පමණයි. නමුත් උන්වහන්සේ ඒකෙන් ලෝකෙන් කොම් වෙන්නේත් නෑ. රාජරාජාදී උත්මයන් වහන්සේලා පවා මේ බණ පිළිඅරගෙන තියෙනවා. නිසා සිංහලයා මොන්න ක්‍රමයෙන් හෝ මේ ආර්යවංශ සූත්‍ර දේශනාවට පුදුමාකාර ආදරයක් කරලා දෙනවා විශේෂයෙන්ම රුහුණු රටේ අද පවා මේ ආර්යවංශ සූත්‍ර දේශනා පවත්වපු බණ පොළවල් වල තියෙන සෙල්ලිපිවල රජවරු අනබෙරලාලා අනබෙරේ ඇහෙන ප්‍රදේශයේ තියෙන සේරම ඉඩම් ආදායම් බද්දෙන් නිදහස් කරලා මේකේ ආදායම එකතු කරලා මාස 6කට සැරයක් අන්නාසවල් ගල්තලාවට හාමුදුරනමක් වඩම්මලා ආර්යවංශ සූත්‍ර දේශනාව කරන්න ඕනේ කියලා ගලිය කොටලා කියනවා. මාස 3කට සැරයක් අවුරුද්දකට සැරයක්. ඉතින් ඒ නිසා මේ ආර්යවංශ සූත්‍ර බණ පොළවල් වල වෙච්ච සිද්ධි ඉතානත්ම විචිත්‍ර සිද්ධි වෙලා තියෙනවා. ඒක ඇත්තම ඒවා කියනවනම් තමයි අර කලින් කිව්වා වගේ හෙට උදේ වෙනකම් බණ කියන්න වෙනවා. නමුත් මම හිතනවා ඒව හරි විචිත්‍රයි. ඇත්තටම කියන්න වෙලා තියෙනවා හොඳයි. නමුත් අපිට හම්බෙලා තියෙන වෙලාව නිසා මතක තියාගන්න ගිහියෝ ඉතාමත්ම කැමති වෙලා තියෙනවා. රජවරු කැමති වෙලා තියෙනවා. සංඝයා වහන්සේලා කැමති වෙලා තියෙනවා. සෝහි තත්ත දක්ඛෝ. මොකේදද මේ ප්‍රෝජනේ සලකලා ඇඳුම් පාවිච්චි කිරීමකට. මේ දක්ෂකම විතර දක්ෂකමක් මොන්නම්ම ආර්ථික විද්‍යාවකට උගන්වන්නේ නැති දේශපාලනයකවත් සමාජ විද්‍යාව උගන්වන්නේ නැති අපේ පැරණි මුතු මුතු ගාව තිබිච්ච ක්‍රමේ. හොඳටම ඕක තියෙනවා තිරිසන් අතර. ඒක නෙවෙයි හැබැයි ආර්ය වංශය කියන්නේ. හිරියන්නේ අඳුන් අඳින්නේම නැහැ. ඒක නෙවෙයි ආර්ය වංශය කියන්නේ. ආර්ය වංශය කියලා කියන්නේ මිනිස්සු අතර ඉන්න ගමන් තමන්ගේ සංකර ජීවිත නැත්තම් බොහොම මේ කාර්ය බහුල ජීවිත ගත කරද්දී කවදාකවත් ඇඳුමෙන් කෙලෙසයක් නොඋපදින තාලෙට. ඒ වගේම ඇඳුම ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැති තාලට පාවිච්චි කරන දක්ඛෝ, දක්ෂ වෙන්න ඕන. අනලසෝ, අන අලස් අලසව කම්මැලිව බුබ්බඩව මේ වැඩේ කරන්න බෑ. ඊටාමත්ම අනලස් වෙන්න ඕන. මේ කටයුත්ත දිගට කරන්න නම් දැන් අපි සංඥා වහන්සලා වශයෙන් සිවුරු තුනක් පාවිච්චි කරනවා. මේ උඩට ඇඳගෙන ඉන්න දෙපට සිවුරයි, යට සිවුරයි අඳනේ. ඉතින් මේක සර්වඥන්සේ දේශනා කරන්දී කුරුල්ලෙක් අත්ෙන් ඉගිල්ලා තවාත්තකට යනකොට තටු දෙක දිග ඇරියා. ඒ තටු දෙකෙන් ඉගිලුණා යහත් කියලා වැව්වා. පක්කී ලකුණෝ යේන යේනේව උද්දේති සපත්ත භාරෝ උද්දේති. ඌ ඉගිලෙන්නේ ඒ තටු දෙකේ බර සහිත විතරයි. ඒ වගේම තමයි භික්ෂුව යේන යේනේව පක්කමදී සබත්ත බහරෝ පක්කම සිවුරු දෙක ගත්ත පාත්‍රය ගත්ත ගියා. ඊට පස්සේ ගිහිල්ලා හිතන්නේ මේ සිවුරු දෙක ගලවලා නාන්න සිද්ධ වුණොත් ඒ සිවුරු තෙමා ගන්නෙත් නැතුව වෙන සිවුරක් පාවිච්චි කරන්නේත් නැතුව ඒ කටයුත්ත කරගන්නම් අනලස් වෙලා බෑ. හරියට අවුව තියෙන වෙලාව බලලා තමන් ඇඟේ උෂ්ණේ බලලා දියකඩක් හොයාගෙන ඒ නාන කටයුතු කරන්ඩ විශාල සුඛෝපභෝග විදිහට අඳුන් රාශියක් තියන කිරිල්ලක් නෙමෙයි මෙතන කියන්නේ. මේ සිවුරු තුනේ යැපෙන්න ඕන. ආන්න එකට අනලස් වෙන්න ඕන. ඒ වගේම සම්පජානෝ මනාකොට එළඹ සිටි මේ විමසුම් නොනක් තියෙන්නත් ඕන. සම්පජාඤ්ඤ ශක්තිය. ඒකාට පතිස්සතෝ සතිය. ඇති සම්පජාඤ්ඤය දෙකම ඕනේ ඊටාම අඩු අඳු ප්‍රමාණයකින් ජීවත් වෙනවා. හරියට වෙලාවට හොදා ගන්න ඕනේ වෙලාවට වේලා ගන්න ඕනේ ඒ කටයුතු ටික කරන්න ඕනේ අමතර දේවල් තියාගත්තොත් නඩත්තුව වැඩි. එනිසා සෝහිතත් දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියන මේ කාරණා හතර අති ඇඳුම සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් නොසලකලිමත් නම් අනිවාර්යයෙන්ම ආනාපාන සතියට හිත යෙදුවත් පිම්බීම ඇකිලියට යෙදුවා සක්මන් භාවනා කළත් ඇඳුමෙන් ඇතිවෙච්ච මේ හුරස්පරස් ඇඳුමෙන් ඇතිවෙච්ච මේ සංකීර්ණතා ඒකාන්තයෙන්ම භාවනාවට බලපාන. තමන්ට නැත්තම් ළඟින් මනසට බලපාන. ඒ නිසා ඇඳුමෙන් කවදාකවත් කෙලෙස් නොඋපදින තාලෙට ඇඳුම පාවිච්චි කරන්නම් සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. දක්ෂ වූ අනලස්සු මනා නෝනකින් සහ සීයකින් යුක්තව කටයුතු කරන්න වෙනවා. හැම වෙලාවෙදීම මේ Taman ගත් පහන්දී වගකීමක කටයුතු කර. අපි මේ සිවුරට කියනවා අදිෂ්ඨාන සිවුර කියලා. මේ සිවුර යම්ම දවසක එක රාත්‍රියක් Tamanගේ අතේ තුරින් ඈත් වුණොත් ඒකේ භික්ෂුව තාපත්‍යයි. ඒ මොකද මේ දවස් දෙක තුනක් ඈත් වෙලා පැත්තක තිබ්බොත් ඔක වේයෝ කන්න පුළුවන්. ඔක මීයෝ කන්න පුළුවන්. ඔය දායකයෝ පූජා කෙරුවේ තියෙනකමට නෙවෙයි. තාමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නිසා සිව්ව ගත්තට පස්සේ අන්තිමටම වැඩ ගන්නකම් භික්ෂුවට ඒකේ වගකීමක් තියෙන නිසා සිවුර ගෙත්තම් පන්නන් වැඩ සේරම භික්ෂුකටයි කි. මහානකම කිව්වට පස්සේ පැත්තේ ගාලා මහාන කරන එක නෙවෙයි නූල ඉදිකට්ටේ මහානකමක් තෝරන. ඒක දක්ෂකමක් තියෙනවා. ඒක නිසා ගියෙක් වෙච්චාම ඒ සෑම දක්ෂකමක් ඕනේ. ඒවට වෙනම ටේලර් කෙනෙක් ඉන්නවා. එහෙනම් කුලීකාරයෙක් ඉන්නා වගේ කරන්න කිව්වොත් ජීවිතේ සංකර්තා වැඩි වෙනවා. ඒ නිසා තමන්ගේ ඇඳුම් පිළිබඳව පුළුවන් තරම් ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන ගම ඒක සඳහා වෙන්කල යුතු කාලය වෙන් කරලා ඒ කටයුතු වතක් විදියට යුතුයකමක් විදියට සංස්කෘතියක් විදියට කටයුතු කරනවා නම් භාවනා කරන්න ගියාම විවේකයක් ලැබෙනවා. මේ විදිහට මහා ආර්ය වංශ හතරෙන් චතුපස්සේ සන්තෝෂ චීවර මහා ආර්ය වංශය කිව්වහම හැන්දෑවේ 6ට පටන් ගත්තාම රෑ 10 වෙනකම් බණවරක්. පුදුමාකාර විස්තර තියෙනවා. ඊට පස්සේ සීනාසන ආර්ය වංශය. අපි භාවිතා කරන දේවල් දොරවල් පිළිබඳව ඒකත් අර වාගේම අඬ හැරේට කාරණාවක්. සීනාසනේ කිව්වහම ඒකේ තියෙන්නේ ප්‍රයෝජනේ වශයෙන් මේ Tamanට විවේකයේ සලසා ගැනීමත් උණුසුම සිසිල නැති කර ගැනීමත් ආරක්ෂාව සලසා ගැනීම. ඒක නිසා සේනාසනය පිළිබඳව භික්ෂුවකගේ තියෙන කුටියක් නැත්නම් පුංචි ගල් කුටියක් හරි එහෙම නැත්නම් කටුමැට්ටෙන් හදාගත්ත කුටියක් හරි පරණ කුටියක ආකෘතිය අද මේ තත්ත්ව හත් මේ කොළඹ හතේ ගෙවල් වල ඇතුලේ හරි හදාගෙන තියානිනවා ඒකේ තියෙන අර පැරණි ගතිය නිසා පුදුමාකාර සංස්කෘතික වටිනාකමක් තියෙනවා. එනිසා සේනාසනය පිළිබඳව ඇති වෙන සංකීර්ණතාව වැඩි වුණොත් නැත්නම් ඒව පිළිබඳ රස ගේදී ආසාව වැඩි වුණොත් අනිවාර්යයෙන්ම අල්ලපු ගෙදෙට්ට වැඩිය තමන්ගේ ගේ ලොකුවට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පුංචි වුණොත් ඒ ගැන සනකරපු වෙනවා. මේ ආදී විදියට අර සිවුර වගේම ගාත් දිනු කළ යුතු දැනගත යුතු කාරණා රාශියක් තියෙනවා මානවයාගේ මූලික අවචි වාසිකමක් වෙන තමන් ඉන්න ගේ සම්බන්ධව. මේකෙදී පුළුවන් තරම් ප්‍රයෝජන සරකලා සැහැල්ලු චාම් ගතියට පුරුදු කරන්නේ නැත්නම් ඉතාමත්ම අමාරු වෙනවා මේ සේනාසනේ අතාරින එකක්. ඒකෙන් තොරවගත කිරීමත් ලදයන් සේනාසනයකින් සතුට වීමත් කරගන්න බැරුව යනවා. ඒක නිසා සන්තුෂ්ටෝ හෝති ඊතරීතර සේනාසනේන ඊතරීතර සේනාසන සන්තුට්ඨියාච වන්නවාදී මේව අත්තුක්කං සේති නොපරම් වම්බේති සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ කියලා කිතියෙන් මම මේ මතක් කරන්නේ ඒක බලවුවොත් එහෙම පේන්න තියෙන්නේ සේනාසනයක් සම්බන්ධ කරගෙන නැත්නම් Taman ඉන්නේ ගේ දොර සම්බන්ධ කරගෙන කවදාකවත් අනුන් Taman ලොකු කරලා පුංචි කරලා සලකන්නේ අනුන් පහත් කළ සලකන්නේත් නැහැ. ලැබුණා බලාපොරොත්තු වෙච්ච තරමේ විදිහේ වටිනා සේනාසනයක් නොලැබුණයි කියලා තැවෙන්නේත් නැහැ. ලැබුණයි කියලා ඒකේ අනුන්ට පෙන්නන්ට ඉදිකරන්න කෙලස් උපදින තාලයකට කටයුතු කරන්නේත් නැහැ. අන්න ඒ සම්බන්ධව සේනාසන වත කියලා අපට වත් 13න් එකක් උගන්වනවා භික්ෂුන් වහන්සේලාට ඒකෙදි පුදුම තාලෙට අවුරුදු 2500 දැන් නම් 75ක් විතර වෙනවා ගෙයක් අතු ගන්නකොට කාමරයක් අතු ගන්නකොට ඇවතුම් පැවතුම් අන්තිම බිඳුවේ ඉඳලා සේරම සටහන් කළා තියෙනවා. බුදුම හිතෙනවා සරුවචනච අවුරුදු 45ක් ඇතුළත භික්ෂුවකට විවිධ කුල වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙකුට මේ සාංගික කරව සේනාසනයක් පිරිසිදුවට නඩත්තු කරන්න අතු ගහන්නේ කොහොමද? මුණු පිරියම් කරන්නේ කොහොමද? සේරම වැඩ සඳහන් වෙන්නේ. මොකද මේ සෑම වැඩක්ම සතිය සම්පජාඤ්ඤයෙන් කරනකොට කෙලස් කැපීම හැර මවාපෑමක් හෝ අනුන්ට ඉඟ කිරීමක් හෝ ඒකෙන් Tamanda කරදරයක් හෝ මොනවාක්වත් ඉන්නේ මේ විදිහට වැඩ කරන ගතියට කියනවා ආර්ය ප්‍රතිපදාව කියලා. ආර්ය වංශය කියලා. සරුවචන් වහන්සේ දවසක් සාරිපුත්තු මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා විශාල පෙළක් අඬ ගහගෙන පිටිපස්සේ තියාගෙන චාරිකාවක වදින. වන්නකොට දැක්ක මිනිස්සේ එතන තියෙන දිය කඩක් අයිනේ මාළු බා. ඒ මනුස්සයා දැනගත්ත සරුවචන් වහන්සේ යනතන මේ වැඩේ කරන එක හොඳ නෑ කියලා බිලිපිට අරන් කකුලේ පාගගෙන දැන් නිකන් හිටගෙන ඉන්නා වගේ ඉන්නවා. සරුවචන් වහන්සේ මේ මනුස්සයා පහු කරගෙන ගියා. පහු කරන ගිහිල්ල වෙලා අර යන සෙනඟ පිරිවලේ අවසානයේට මෙයා එනකම්ම සෙනඟ දිගටම ඉස්සරහට යනකම් සරුවචනංශ වැඩියා. වැඩිලා දැන් හිටගත්තාම සරුවචනංශ අතර විචාර පෙළ නතර උනේ මේ මිනිස්සයා කෙලවරට ඉන්න විදිහට. ඉතින් සරුවචනංශ පිටිපස්සේ අර හමුදා නිලධාරියෙක් පෙරට්ටුවක් ගන්නවා වගේ ඉස්සරහාම ඉන්න එක ළඟට ගිහලා ඔබ තෝහන්තිගේ නම මොකක්ද? එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන අවසරයි සනාත මම සාරිපුත්තු. ඊගාවට අහනවා මම මොග්ගල්ලා. ඊගාවට අහනවා මම කාශ්‍යප, නන්ද, රාහුල ආදි වශයෙන් කියලා මේ මිනිස්සු ළඟට ආවා. ඇවිල්ලා අහනකොට මේ මිනිස්සු නම කිව්වා නම මෙවුන් නැහැ නම. මම ආර්ය. හා බොහොම වටින නම. මේක උත්තරම කියන අර්ථය මේකේ තියෙන ශ්‍රේෂ්ඨ කියන අර්ථය මේකේ තියෙන. මේ දැන් කරන්නේ මොකද්ද? මාළු බාන. බුදුචානන් සඳහන් කරනවා නතේන ආර්යෝ හෝති යේන පානානි හිංසති කවදාකවත් මේ ආර්ය කියනම ගැලපෙන්නේ නැහැ. මේ වගේ පවු කරන කෙලස් උපදින සතුන් වැඩකට. ඒක නිසා ආර්ය විනය කියන ප්‍රධානම දේ තමයි කවවම කවදාකවත් තමන් නිසා හෝ අනුන් නිසා හෝ කෙලස් උපදින වැඩ කරන්නේ. අකුසල් කරන්නේ නැහැ. යම් වෙලාවක අපි ඒ විදිහට අනුන්ට තමන් කෙලෙස් නොඋපදින විදිහට කටයුතු කරත් පමණ අපි ආර්ය කියන නමට ගැලපෙනවා. ආර්යයි කියලා කියන්නේ උත්තරම, උසස්, ශ්‍රේෂ්ඨ කියන අදහස. ඒ නිසා අපි දවසකට කලින් කියාපු තාලෙට ඇඳුම් අඳින සෑම වෙලාවකම මේ සැලකිලිමත් වෙනවා නම් අපේ මේ ඇඳුමෙන් මටත් අනුන්ටත් දැනටත් මතරත් කෙලෙස් උපදිනවා. සීනාසනයක් පාවිච්චි කරන සෑම වෙලාවකම අපි සැලකිලිමත් වෙනවා නම් මේ නිසා අපි උඩගොකම් මාන්නකාරකම් ඇති කර ගන්නද මේ සීනාසනේ තියෙන නැත්නම් අපේ ප්‍රයෝජනෙ සලකලා අවැසි වලින් බේරෙන්නද. ඒ වගේම තමයි පින්ඳපාති. ඇත්තටම චීවර පින්ඩපාත සේනාසන යන්න ඕනේ පිළිවෙල. මේ පින්ඩපාතයත් ඒ වගේ භෝජන සංග්‍රහ කිව්වහම බැලුව බැලමට රට්ටු ජීවත් වෙන ඛණ්ඩ වාගයද. ජීවත් වීමට කනව නෙවෙයි. හැමදාම සැලසුම තියෙන අදර මෙතන හෙට අතන සැලස්ම හැදිලා තියෙන ජීවිතේ ඛණ්ඩවන්. ඉති අන්තිම කාලාන්තයට වෙන්නේ මොකද්ද? අන්න නානප්ප කාර්ලයට જાති හදාගන්න. ඉතින් මේක නිසා අද ඇති වෙලා තියෙනවා කෑමට වෙනම කම්පැනි තියෙනවා ඒ කන අයට කන ඇටි කියලා දෙන්න වෙනම කම්පැනි තියෙනවා. ඔය මොනක්වත් නැහැ බින්න පාටි කියන්නේ. ලැබිච්ච මොනවාරි බලාගත්ත මේකේ හදනකොට මේ කොන්ක්‍රීට් අනුපැත්ත දකින්න ඇති තුනට දෙක එක දාලා කලවම් කෙරුවා ගැව්වා. ඒ වගේ පින්ඳ පාත පාත්‍රය බැලුවා තියෙන සේරම කලවම් කෙරුවා ඇතුළෙත් තියෙන බට වියාපෝ තේජෝ වායෝ ධාතු පාත්‍රෙත් තියෙන බට වියාපෝ තේජෝ වායෝ ධාතු ඔය කොන්ක්‍රීට් ගැහුවා වගේ ගැහුවා ඉච්චර තමයි ඉතින්ද යන්න කොච්චරනම් විනයක් එහෙම නැත්නම් කොච්චරනම් හැදියාවක් ඕනද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න ඔකට හොඳම නිදර්ශනයක් තියෙනවා මේවට කියන එක එච්චර හොඳ නෑ නමුත් අර මතක් වෙන්න ඕන සංඛ්‍යාන්නේ ඔය පින්නපාතේ වළඳනකොට බුදුහාමුදුර අපිට කටපාඩම් කරන්න දීලා තියෙන පාඩයක්. උන්වහන්සේ දේශනා කරන මේ පින්නපාතේ සඳහා හදලා තියෙන ආහාර බෙදන්න ඉස්සෙල්ලා මේෂයටලා තියෙනකොට සැලඩ් වශයෙන් වර්ණ ගන්ධ රස වශයෙන් කොච්චර ලස්සනද ඕනේ රජෙකුට ආරාධනා කරන්න පුළුවන් එන්න අපින් කෑමක් කන්නේ කියලා. ඉතින් මේ පින්නපාත ටිකක් දෙන්න මොකද ඒක තියෙන්නේ තාම උණුරුවේ නැවුම් පිට. අභිජයෝග පින්නපාත පාත්‍ර බෙදුවට පස්සේ ඔන්න අරකින් ටිකයි මේකෙන් ටිකයි කලවම් වුණාට පස්සේ අර වගේ කෙනෙකුට දී ගන්න බැරි වෙනවා. නමුත් අපේ සබ්බක්මචාරින් වහන්සේ නමකට කියගේ බින්ද පාතයක් වළඳන්නේ කියලා. අපි හිතමු මොක ටිකක් අඬලා කන්න පටන් ගත්තට පස්සේ අපිට කාටවත් දෙන්න බැරි වෙනවා. අපි අම්මගේ දේ නම් ඇනුවට පස්සෙත් කටේ දෙන එකක් කනනොත් පිට කෙනෙකුට අපිට දී ගන්න බැරි වෙනවා. මොකද අපි අර අත වැදුනා මේකේ. අත වැඩිච්ච ගමන් කෙනෙකුට පූජාවක් කරන්න තියෙන දීමනාවක් දෙන්න තියෙන ශක්තිය පින්ඩ පාතේ නැති වෙනවා. අපි ඉතින් අප කටේ දාලා කෙලව ටිකක් ගෑවුණා. ඊට පස්සේ කවමදාකවත් ඒක කාටවත් පෙන්වන්නත් බෑ. කාටවත් තනිය මේකෙන් ටිකක් කන්න කියලා කියන්න බෑ. අර නැවුම් හැලියකින් ගත්ත ගතිය කොහොමඩක්වත් නෑ අත ගාලා කෙල ටිකක් ගෑවුණාට පස්සේ. අපි නිකන් හිතමු බඩට ගියාට පස්සේ රමණේ ගියා. අපිට කාට හරි කීයකිද මේක පොඩ්ඩක් පාවිච්චි කරන්න කියලා. ඒක හරීම ලොකු නිග්‍රහයක් බවට පත් වෙනවා. වමන කරපු ටිකට මොන්න තරම් පිළිකුලක්ද ඒ නිසා සරුවත් යන සඳහන් කරනවා මේ පින්දපාතයේ සකලයෙන්ම සාකල්යෙන්ම jigutsාවක් නැති පිරිසිදු දෙයක් මගේ පයේ කයේ අතේ ගෑවිච්ච ගමන් පුදුම පිළිකුල් පැත්තටපත් කරනවා සිවවත් උච්චාරය සේනාසනයත් එච්චරයි කැමත් උච්චාරය අසුචි පහ කරනවා නම් සබ්බ්‍ය තලයක කරන්නත් බෑ වමනේ වගේ තමයි මෙන්න මේ තරම්මටම ඕනම පිරිසුදයක් කෙලසන්න පුළුවන් ශක්තියක් නවගොරෙන් නවදොරෙන් වැගිරෙන කාර්ලෝ සහිත දෙතිස් කුණපෙට අපි මේ දාන්නේ. දාන්න ඉස්සල පූජනීයයි මේක. ඕන කෙනෙකුට දෙන්න පුළුවන් ගෑවිච්ච ගමන්. නන්දනේ මම ඉස්සර ඉස්කෝලේ ගිහලා මේස් දෙක ගැලෙව්වට පස්සේ ඒකේ තියෙන ගඳ වදිනකොට මට කල්පනා වෙනවා මේකේ සාක්කුවෙන් අරගෙන ආවිලා ඉඹිනකොට කොච්චර සුවඳද මේක. එක දවසක් මේස් දෙක ගලානෙලා ගැලෙවුවට පස්සේ මොන්න තරම් ගඳක් ගන්නවද? ඉතින් වෙනම කණ්ඩායමක් ඉන්නනේ හොදන්න ණය ටිකට් කරන්න තු. ඒ තරමටම මේ ශරීරයට චීවරයක් ගෑවුනොත්, සේනාසනයක් ගෑවුනොත්, පිණ්ඩපාතයක් ගෑවුනොත් පුදුමාකාර jiguchniya තත්ත්වයකටපත් කරනවා. තරවචනාංශේ බුදු පැටියේ, රජ පැටියේ ගිහිල්ලා රජ කුලයක ඉඳ ඉපදිලා රාමේසු රාමේසුබ කියන මාලිගාවල ඉඳගෙන ඒ රාජ්‍ය අංගනාවන්ගේ සැප විඳගෙන ඉඳගෙන ගිහිල්ලා ඉස්සල්ලාම පින්ඩපාත ගිය දවසේ පාත්‍රදියා බලනකොට බඩවැල් දඟට කටෙන් ආවයි කියලා කියනවා. කොහොමද මේක වළඳන්නේ? මේක ඉස්සල්ලා හැමදේම වෙන් කරලා පවන්සරන කුමාරිකාවන් දෙපැත්තේ ඉඳින්දී මුදුමාකාර සැපයක තමයි රාජභෝජනේ වැළඳුවේ. අද අතනින් ටිකයි මෙතනින් ටිකයි ඔක්කොම කලවම් වෙච්ච පාත්‍රය දකිනකොට වක්කාරයට ආවයි කියලා. ඊට පස්සේ මේ ආර්ය වංශේ සීපත් කරලා මේ රට්ටු දෙන පින්නපාතේ වන්දනා කියන එක ලේසි නෑ. මේ පිළිබඳව කිසියෙත්ම කෙලෙස් නොවන තාලෙට මේක මෙනෙහි කරමින් බලඳන්න ඕනේ කියලා සම්පූර්ණ අරක ඉස්ලාම වැළඳුවාට පස්සේ තමයි පොණ තාපසීකුනේ. ඒ වගේ අපි හැමදාම බත්පතලස ගත්තාම කල්පනා කරන්න ඕනේ මේකෙන් කෙලෙස් නූපදින්න නම් ඔය චීවර පින්නපාත සේනාසන කියන මේ කාරණා තුනේදීම හැම දෙයක්ම පරිහරණය කරනකොට සලකා බැලිය යුතු ප්‍රතිවේක්ෂා වාක්‍ය හතරක් වික්ෂුන් වහන්සේලාට උගන්වනවා. එක වාක්‍යයක් ඊට පස්සේ අතීත වශයෙන් වර්තමාන වශයෙන් පිළිකුල් වශයෙන් ධාතු මනසිකාර වශයෙන් වෙන් කරලා පෙන්නකොට මේ සෑම එකක්ම අන්තිමට හුදු පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර පමණයි මේක ශරීරයේ ගෑවෙන්නේ ඉස්සලා පූජනීයයි වන්දනීයයි කාට හරි තෑග්ග කර දෙන්න වටිනවා. ශරීරයේ ගෑවිච්ච ගමන් පුදුමාකාර මේකේ පිළිකුල් ගතියකටපත් කරනවා. අන්නේ එවැනි ධාතු හතරක් ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මෙතන ගැටීමක් තියෙන්නේ. ඒ නිසා කවදාකවත් චීවර පින්ඩපාත සේනාසන කිලාන ප්‍රති වෙනුවෙන් අනුන් තමන් ගැටීමක් හෝ කෙලෙස් ඉපදවීමක් හෝ කෙරෙනවා නම් ඒ කෙලෙස් සේරම ගෙවෙනකන් පරියන්කෙට ගියාට පස්සේ පැය ගාණක් යනකන් හිතවිලි එන්න පටන් ගන්නවා. ප්‍රයෝජනේ හලකලා පාවිච්චි කරුවයි කියලා කියන්නේ බඩගිනි උන නිසා ලැබිච්ච බින්ද පාටයක් වගේ. පිළිවසා ගන්න ඕනේ නිසා ලැබිච්ච සිවුරකින් සතුටු වෙනවා. ගයක් ඕන නිසා ලද සේනාසනකින් සතුටු වෙනවා. එහෙම නැතුව ඉන් එහාට ගිය ගමන් ඇත්තටම විශාල වියදමකුත් දරන්න ඕන කාලෙත් නාස්ති වෙනවා අන්තිමට කෙලෙසුත් උපදිනවා. නිසා මේ චීවර මාර්ය මහා ආර්ය වංශයේ පින්දපාත මහා ආර්ය වංශය සීනාසන මහා ආර්ය වංශය කියන මේ තුනේ උන්වහන්සේ දේශනා කළා කියන මේ පදගත අර්ථානෝ බලනකොට අපි කොච්චරක් ප්‍රදේශයක් යටපත් කරගෙන හංගගෙනද මේ ජීවත් වෙන්නේ බුද්ධ දේශනාවේදී භික්ෂුන් වහන්සේලාට ඒ සාරාංශකයේ කල්පලක්ෂයක් Taman වහන්සේ දැකපුවත් අන්මතු බුදුරජාණන් වහන්සේ පෙර බුදුරජාණන් සදා දේශනා කරපු දේ සේර මතක් කරලා දීලා තියෙනවා ඔය සිවුරක් දරන්න බුදුමාකාර පින්තියෙන්ට බුදුමාකාර සිවුරකදී පිටන දැනගන්න ඕන. ඒ වගේම පින්ඩපාතයක් වළඳන්න රට්ටුන්ට ණය නොවි පින්ඩපාතයක් වළඳන්න මෙන්න මේ මේ ආකාර කෙරෙන්න ඕන. මේ සේනාසනයක බුද්ධ විදින්ට මෙන්න මේ මේ ආකාරයෙන් පවතින්න ඕනේ කියලා අන්න ඒ පෙන්නපු ප්‍රයෝජනේ සලකලා චීවර පින්ඩපාත සේනාසන පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රමිතියේ ඇත්තටම පැරණ සිංහල ලංකාවේ කිසියම් අතර හොඳටම තිබිලා තියෙනවා. දැනටත් ගංගේවල වල තියෙනවා. මේ කොළඹ නගරයට එනකොට එනකොට තමයි ප්‍රයෝජනෙ සලකනවා වෙනුවට අන්ධහැරයට කියාපාණ්ඩ සෝබණයට වැඩ කරන්න ගියාට පස්සේ පුදුමාකාර චිත්ත පීඩාවකින් යුක්තව තමයි කොට්ටේට ඔළුව තියන සිද්ධ වෙන්නේ. විසඳිච්ච නැති ප්‍රශ්න වාශයක් සහිතව හැමදාම අපි නිදාගන්නේ. මේ ප්‍රශ්නය භාවනා කරන්න ඇස් දෙක වහගත්ත ගමන් වහාම එන්න පටන් ගන්නවා. යම් කිසි කෙනෙක් චීවර පින්ඩපාත සේනාසන વિશે දක්ෂ වුණා නම් ඇස් දෙක වහගත්තට පස්සේ තමයි කල්පනා කරන්න පුළුවන් මම අත්‍යේක පරිඩෝගයට ගිහිල්ලා ලෝකයේ පරිසර විනාශ කළෙත් නැහැ. මගේ හිත කෙලසිලක් නැහැ. මට දැන් මේ ලැබිලා තියෙන චිත්තක්ෂණය මට මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. මට ඉඳගෙන ඉන්න බව දැනගන්නකොට ලොකු සතුටක් ඇති වෙනවා. එහෙම නැතුව අර චීවර පින්නපාත සේනාසන පිළිබඳව ලිහිච්ච නැති ප්‍රශ්න සංකරතා ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම භාවනාවට ඒකේ බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා මේ චීවර පින්නපාත සේනාසන කියන ආර්යවංශ තුන දේශනා කළ සරුවචනන්දේ සඳහන් කරනවා හතරවෙනි ආර්යවංශයේ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමතාය භාවනාරතියා පහනාරාමතාය පහන රතියා නේවත්තුක්ඛං සේචිනෝ පරං වම්බේති සෝහි තත්ත දක්ඛෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ අයං උච්චති බික්කවේ බික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිය වංශේ තිතෝ යම් කිසි කෙනෙක් අන්නර විදියට සිව්පසේ පිණ්ඩපාත ගිලම්පස කියන එක මේකේ ගැනෙන්නේ පිණ්ඩපාතයට දාලා අර තුන් ආකාරයකින් මේ සිව්පසේ පිළිබඳව දක්ෂ වූ අනලස් වූ සතිසම්පජාඤ්ඤ වූ කෙනා ඊ ගාවටයි භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ භාවනාරාමෝ හෝති භාවනරතෝ කියලා කියන්නේ භාවනා විශේෂයි විශේෂ අල්මක් ඇති කරගන්න. භාවනා විෂේ විශේෂ කැමැත්තක් ඇති කරනවා. පහානාරාමෝ හෝති පහානරතෝ අතහැර දැමීමේ විමුක්තිය පිළිබඳ විශේෂ අල්මක් ඇති කරගන්න. ඒ අල්ම අර චීවර පින්ඩ පාත සේනාසනයේ පිළිබඳව ඇත්තා වූ අතිරේක සංකරතා නැතුව ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කිරීමේදී යම් අතහැරීමක් අපට සිද්ධ කරන්න වෙනවනම් ඒකේ පූර්වාදර්ශයේ 100%ක්ම භාවනාදී අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අර්ථිය කියන අකුසල ධර්මයකට යට වෙනවා. දසමාර සීනාදී දරුවචනන්සේ පෙන්වන්නේ කාමාතේ පඨමා සීනා ဒ ුතිය අරති උච්චති. කාමයේ තමයි මේ ලෝකයා සම්පූර්ණ වහල් භාවයට පත් කරන මූලිකම අකුසලේ නැත්තම් දුකට හේතුව. නමුත් ඊගාවට තියෙන අරතිය කියලා අකුසල කර්මයක් ඒ අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්පැලි වීම. ඕක තමයි අද බෞද්ධ ලෝකයට වෙලා තියෙන ප්‍රධානම දේ. කරන්න තියෙන උත්කෘෂ්ඨම දේ, කළ යුතුම දේ පැත්තක දාලා ඊගාවට තියෙන දේ ලොකු කරනවා. අරතිය. මේක අද කතා කරන්නෙම නැති මාතෘකාවක් වෙලා තියෙනවා ලෝකේ. මොනවා හරි කරනවා කියන තමයි උත්සාහ කරන්නේ කරන්න තියෙන උත්කෘෂ්ඨම දේ කරන්නේ. එතකොට හරි කලබලෙන් හරි බොහොම කලබල කඩිසරව වැඩි යෙදී ගත කරන කතිය පේන්න තියෙන. නමුත් තනියම විවේකීව කල්පනා කරොත් වෙන ඔච්චර දඟලන්න කරන්න දෙයක් නැහැ. කලහගේ උත්කෘෂ්ඨම දේ. කළ හැකිව තියේදී මේ වෙනුවට තමයි අපි නිදහතර කරුණු දක්වමින් මේ ලාමක දෙයක් කර කර ගත කරන්නේ. දානයයි සීලයයි කියන මේ දෙක එකතු වෙච්ච වෙලාවේදී දාණයට වැඩිය සීලය අනන්ත අප්‍රමාණ අධි කුසලයක්. මොකද දාණයට පෙළඹෙන පිරිසයි සීලයට පෙළඹෙන පිරිසයි ගත්තාම මේකේ පේන්නේ සම්පූර්ණ උඩි අටිකට ස්වරූපයක්. දානයකට ඕනි තරම් සෙනෙක එකතු කරන්න පුළුවන්. නමුත් අපි කිව්වොත් සුමානයක් විතර එකතුලා බණක් භාවනාවක් කරමු සීලයක් රකිමු කියලා අපි දෙන නිදහසට කාරණා ටික විතර පොඩ්ඩක් අහන්න බලන්න. බුද්ධමාකාර දැනුමක් හැමෝටම තියෙන ඒකාකාරීව භාවනා මේ දානේ නම් ලේසි කරන්න පුළුවන් සීලේ කරන්න බෑ. ඊට පස්සේ සීලයක් රකින්න කටියට අපි කියව සමත භාවනාවට බෙලෙන්නම කියලා. ආපෝ අපි හරි පාපතරයි අපි උවට තාම ලෑස්ති නෑ. ඒ නිසා ඔක මෛත්‍රී බුදුහාමරන් කාලේ යනකොට හිමීට කරමු දැනට පුළුවන් ප්‍රමාණය සීලෙන් කරගෙන යන් නැත්නම් ඔය ටිකක් ඉඳලා හිටලා සීල් දක්කට කවන්න ඒකත් ප්‍රමාණයට නැත්නම් ඕක අජීර්ණයට හිටිනවා ටිකක් කරන්න. ඒ දෙන කරුණු කාරණා දිහා බලනකොට ඇත්තටම සමාජ සමීක්ෂණයක් කරලා කාරණා බැලුවොත් මේ මිනිස්යාගේ තියෙන සෑම දැනුමක්ම මනුස්සයාට විරුද්ධව පිටලා තියෙන වගේ කියන නිගමනයකට આવොත් පුදුම වෙන්න එපා. වෙන විදිහකට කියන්න පුළුවන් මනුස්සයාට තියෙනවා නම් ස්වාධීන ස්විච්ඡාවක්. තමන්ගේ මනාපේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිය. ඒ සෑම දෙයක් මනුස්සයා ඒ කාන්තෙම තමන්ට අහිමි පිණිස ක්‍රියාත්මක කරනවා. තමා වෙන්නේ මම මේ කියනකොට තරහ වෙනවනම්. මං කියන්නේ ඒක නිසා හිරකන්දරුක දාලා දෙපැත්තෙන් බැට ගහලා පිටිපස්සෙන් කෙවිතක් අරගෙන එලවන්නේ කියලා. ඒ මොනොත් එම අපි සර්බලධාරී දෙවියන් වහන්සේ හොඳයි කියන්න සිද්ධ වෙනවා. නමුත් කියන්න තියෙන්නේ මෙච්චරයි යම් විදිහක අපට දුන්නොත් නිදහසක් ඒ නිදහසේ කාන්තේම අපි අපට අයනිය පිණිස පාවිච්චි කරනවා. මේ නිසයි සරුවච්චන් ආහසේ නොවර්ධින ක්‍රමයක් චීවරය පිළිබඳ අඳුලා දෙලා තියෙන්නේ උඹ ඕක ගැන කලබල කරන්න එපා ඕක බුද්ධ ආදී උත්තරවන්නස්ලා පාවිච්චි කරපු ක්‍රමයට කරපුවාම ඒක වතක් වෙනවා පිනක් වෙනවා අකුසල කර්ම නැති වෙනවා සංකරත ආඩු වෙනවා භාවනාවට වෙලා ඉතුරු වෙනවා මේ නිදහස් චින්තනය කියන එකේ හොඳක් තියෙනවා ඒක නට කඥානෝතේ වල්බුරු නිදහස කියන එක නම් ප්‍රවේශම් විය යුතුයි ඒකෙදි තමයි අපි මේ චීවරයක් අල්ලගෙන සින්දු වේනාසනයක් අල්ලගෙන පින්ඳ පාතයක් අල්ලගෙන නැත්නම් කෑමක් අල්ලගෙන ඇඳුමක් අල්ලගෙන ගියක් අල්ලගෙන අන්න අවශ්‍ය විදියට මේ මහන්සි වීම නිසා තමයි මේ ආර්ථික සංකරතා ගොඩක් ඇති වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ ඡාම් භාවයට යනවා නම් ඒකේ ඍජු සම්බන්ධයක් තියෙනවා භාවනාවට. ඒකට හේතුව තමයි මේ භාවනාදී ඇති වෙන අර්ථය නම් වූ අව කුසලයට අඩු කුසලයට කළ යුතු හොඳම දේ තියදී ඊගාව දේ කරන ගතියට ඇදෙනවා. මේක අපි මේ කෝට්ටේ නතර කරපු තැනදී අපි නතර කරුවේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන දෙක ඊගාවට අපිට කතා කරන්න තිබුණේ තීන මිදි. මේ තීන මිදිට බොහෝම සමගතියක් තියෙනවා මේ අර කියනොත් ඊට වඩා ගැඹුරුයි. අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපි භාවනා කරනකොට එක්ක ආනාපාන එහෙම නැත්නම් ඉම්බීම හැකිලිම නැත්නම් සක්මනේදී වම දකුණ වශයෙන් අපි මූල කර්මස්ථානයක් ඉදිරියෙන් තියාගන්න. අපි කියනවා හැකි ශක්ති ප්‍රමාණයෙන් හරදර මැද හරි කමන්නේ මේ මූල කර්මස්ථානයේ මූණට මූණ දාලා හිත පැවැත්වීම තමයි වැදගත්ම දේ ප්‍රකට දේ ප්‍රමුඛ දේ. නමුත් අපි කොච්චර ඉක්මනට තව අරමුණක් ආපු ගමන් වහාම මූල කර්මස්ථානේ පාවා දීලා කොච්චර ඉක්මනට එන අරමුණට යනවද? සමටහන් සුද්ධ කරන්න ගියාම හැමදාම ප්‍රශ්නේ තමයි මම ආනාපානය කරගෙන හිටිය එහෙම එනකොට සද්දයක් ආවා. මම ආනාපානය කරගෙන ඉන්නකොට මට වේදනාවක් දැනුණා. මම ආනාපානය කරගෙන ඉන්නකොට මට මේ හිතවිල්ලක් ආවම මොකද කරන්න ඕනේ? ඉතින් අහන්නේ මට පොඩ්ඩක් දෙන්න අර සද්ද පොඩ්ඩක් අහලා ඉන්න. මට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ පොඩ්ඩක් අහලා ඉන්න. මට පොඩ්ඩක් ඉඩ දෙන්න අර ආපු හිතවිල්ලේ අන්තර්ගතය මොකද්ද කියලා බලන්න ඒක වැරදිද? ඉතින් අනන්ද කියන්නේ වෙනවා ප්‍රමුඛතාවයේදී යුක්තනම් අපහසුතා මැද හෝ මූල කර්මස්ථානයේ පැවැත්වීම. එතකොට භාවනා එල්ලයක් වෙනවා, එකලසක් වෙනවා. කවදාකවත් අපිට කවදාකවත් සුද්ධව මූල කර්මස්ථානයේ පමණක් හම්බ වෙන්නේ නැහැ. බාධා කරදර තියෙද්දී ඒ මූල කර්මස්ථානයේ තියෙද්දී අන්නර බාහිරින් එන අරමුණු අතහැර දැමීම පරිත්‍යාග කිරීම විවසාගෙන කටයුතු කිරීම ඒක කවදාකවත් එයිද කියලා හිතනද ඇඳුම සාමාන්‍ය ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන වෙනුවට ඒක විලාසිතාවක් කරගත්ත මනුෂ්‍යකට කවදාකවත් භාවනාවේදී මූල කර්මස්ථානයේ විශේෂ පැවතිය යුතු ආකාරය සහ අතිරේක අරමුණු විශ්ේ පැවතිය යුතු ආකාරය කියන එක පිළිබඳ ලොකු මුලාවක් තියෙනවා. ඒක නිසා නැවත නැවතත් අපි මූල කර්මස්ථානට හිත යොදන්න ඕනේ කියන ආකාරයේ සංඥා, චිත්ත, දෘෂ්ටි වෙනස් කරන්න ඕනේ නම් අපි එදිනදා ජීවිතේ පැවැත්මේදී ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරලා පුළුවන්තර සංකීර්ණතා අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම මේ අරතිය කියන අධිකුසලයේ පැත්තක තියලා ඊගාව දේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කතාවක් කිව්වා. උන්වහන්සේ කියනවා භික්ෂුන් වහන්සේනමක් ඕනම කටයුත්තක් කෙරුවොත් අද සාර්ථක වෙනවා මහානකම ඇර. මේ තරමටම කළ යුතු ප්‍රධාන දේ පැත්තක තියලා ඔය ගිහිය 10 දෙනෙක් කරන රෙඩිය කරත හැකි ඕන ඇස්තෙදකම් පටන් ගත්තත් ඕගොල්ලන්ට රෙඩිය හරියි. ආශිර්වාද කරන්න පටන් ගත්තත් ඒත් හරියි. බෝධි පූජා කියන්න ගත්තොත් ඒත් හරියි. හැබැයි මහානකම කරන්න ගියාම නම් ගිහියන්ටත් වැඩිය පිටිපස්සෙන්. මේ තරමට සැවිලා තියෙන්නේ මොකද්ද? දිය යුතු ප්‍රමුඛතාවයේදී හොඳටම දන්න. දැනගෙන ඉවරලා ඉල්ලුම සැපෙම නීතිය හැටියට බොහෝ දෙනා කැමති වෙන්න ජනප්‍රිය වෙන්න ලාමක දෙයක් කරනවා. භාවනා කරන ඇත්තෝ මේක තේරුම් ගත්තේ නැත්තම් විශේෂයෙන්ම ආහාර සම්බන්ධයෙන් අඳුම සම්බන්ධයෙන් තමන්ගේ ගෙවල් දොරවල් සම්බන්ධයෙන් කවමදාකවත් අපිට අතිරික්තයක් ලබන්න හම්බ වෙන්නේ නැහැ කාලේ. ලැබුණත් ඒකත් දෙන්න වෙන්නේ ලාමක දෙයක්. මේක පිළිබඳව හොඳ විශාලම නැත්තම් ලොකුම ගවේෂණයේ සරුවචනන්සේ පෙන්ලා දීලා තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේදී ඒකේ පෙන්ලා දීලා තිනවා කොච්චර දක්ෂ තාමත්ම තපස් රකින්න. ඒ වගේම සීල වෘත, ගුණ වෘද්ධ සහිත ඊටාම දක්ෂ සමනක් ප්‍රාක්‍මණය පවා නිවන නෙවෙයි නම් අරමුණු කරන්නේ. විපස්සනාව නෙවෙයි නම් කරන්නේ. කොච්චර තැන්වල පැටලෙනවද කියලා 62ක් තැන් පෙන්ලා දීලා තියෙනවා. නිවනෙන් තොරව භාවනා කෙරුවට විපස්සනාවෙන් තොරව භාවනා කරාට කොච්චර දෘෂ්ටිවල පැටලෙනවද? ඉස්සන්නම් ඔවා දේශනා කරේ බුද්ධඝමන පරිබාහිරෝ අනෙකුත් සමයාන්තර දර්ශනවල තියෙන අඩුපාඩුකම් පෙන්වනවා. දැන් ඕක බුද්ධඝම ඇතුළෙම තියෙනවා. හැම තැනකදීම කවදාකවත් මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි වෙන මොනවාරි එකට. භාවනා කරනකොට විපස්සනාව කරන්න කියලා යනකොට ඒක ගැලපෙන්නේ අපිට සමතේ කරන්න ඕනේ මැජික් බලන්න. අපිට සමතේ ඕනේ අනුන්ගේ ශබ්ද අහන්න, ගිය ආත්මේ මොකද උනේ කියලා බලන්න. එහෙම නැත්නම් මැරිච්ච කෙනෙක් කොහරට ගියේ කියලා බලන්න. මෙන්න වගේ ලාමක දේවල් කරන්න ගියාම කොච්චර පහත් වීමක් මේ තුච්ච කර හැලකීමක් සිදු වෙනද නිර්මල සද්ධර්මයේ. ඕක අපිට කැපෙනවා. අපිට කැපිච්ච දවසේ තමයි මේ වර්ගවල තේරුම් ගත්තොත් විශාල පටව ගැනීම සිදු වෙන්නේ. ඒක මේ නගරවල බොහොම තදින් සිද්ධ වෙනවා. මොකද අද භාවනා විශාල වශයෙන් බොහෝ දෙනාගේ ජනප්‍රිය මාතෘකාවක් බාටපත් වෙලා තියෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ගුරුතුමෝලා ඇත්තලා තියෙනවා මේ ඉල්ලුම සපුරන්න ප්‍රධාන නිවන හෝ නැත්නම් මේ ගෞතම සිටි සම්බුද්ධ ශාසනයේ නිවන් දැකීම හෝ විපස්සනා වෙනුවට මොනවා හරි කරන්න. ඒ වගේ දෙයක් තේින්නේ නැත්නම් දැක ගන්නත් බැරි මේ ආර්ය වංශ ප්‍රතිපදාවේ දක්ෂ නැති නිසා. මන්දර මට තිබුණ විශාලම ලාභේ තමයි කවුරුත් එක්ක කතා කරත් ස්ථානයකට ගියත් වෙන දර්ශනයක් හැදෑරුවත් මේ මිනිස්සු මේ කොහෙද යන්නේ කියන එක හැරෙන්නකොට පේන ගතියක් තිබුණා මට. ගිහි කාලෙත් තිබුණා. ඒ නිසාම වෙන්න ඇති සමාජයට මට ඔය මීටිකට නායක හාමුදුරුවෝ දකින්න තෙක්ම මාන්ත මේ කාලේ ඉන්න එදා හිටපු හැම ස්වාමීන් වහන්සේලාගෙන් තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. කිසිම කෙනෙක් මේ නිවනක් ගැන කතා කරන්නේ මේ ජීවිතේ මේ ශාසනේ නිවන් දකින්න පුළුවන් කතා කරන්නේත් නෑ. එහෙම කතා කරනවා නම් ඒක මොලේ නරක් වීමක් කියන ධර්මයේ තියෙන. මම මේ කතා කරන්නේ 70 දශකේ සහ 80 දශක වෙනකොට. අදත් එච්චරයි. නිසා ආර්ය ප්‍රතිපදාවේ ආර්ය වංශ ප්‍රතිපදාව උගන්වන්නේ අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන මේ මූලික අවශ්‍යතාවයන් වලදී ප්‍රයෝජනේ සලකලා දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ කියන තාලෙට ඒ ටික කරගන්න බැරි නම් කවමදාකවත් සීල සමාධි ප්‍රඥා කියන මේ ප්‍රතිපදා වැඩපිළිවෙලේ උත්කෘෂ්ඨ දේ අඩුගානේ પરමාර්ථ වශයෙන්වත් ගන්න බැරි වෙනවා. ඒක නිසා සමාහත කරන්න බැරි වෙන්නේ ඉඳී තියෙනවා. ඒ වුණත් අපි උත්සාහ කළ යුත්තේ හැම වෙලාවෙදීම මේ ගන්න උත්සාහයේ අවසානයේ කාන්තේම නිවනමයි. ඒක සඳහා අත්ත නෑර පැවැතිය යුතු විපස්සනාවයි. නිසා විපස්සනාට උදව් කිරීමට අපි සමතේ කරන්නේ. ඒකට ආධාර කරන්නයි අපි සිල් රකින්නේ. ඒකට ආධාර කරන්නයි අපි මේ දන් දෙන්නේ ආදී වශයෙන් කටයුතු කරගෙන යනවනේ. හැම වෙලාවෙම මේ නිවන කියන પરමාර්ථය කවදාකවත් හිතෙන් ගිලිහෙන්නේ නැහැ. ඒකට තමයි කියන්නේ අධි කුසලයේ කම්මැලි වෙන්නේ. ඒක නිසා සරුවචනාචේ දේශනා කරන මේ සූත්‍ර සමාර කිරීමේදී යම් කිසි කෙනෙක් මේ සිව්ව හතරක් වූ ආර්ය වංශයේ පිහිටනවා නම් මොනවද? සූර පිළිබඳ දක්ෂ නම් ඇඳුම් පිළිබඳව පින්නපාතේ නැත්තම් කැම පිළිබඳව දක්ෂ නම් සීනාසන පිළිබඳව දක්ෂ නම් භාවනාරාමතාව සහ භාවනාරතිය දක්ෂ නම් ඒ පුත්කලයා උත්තරාය චේපි දිශාය විහෙරති නේව අරතින් සහති ස්වේව අරතින් සහති මේ පුද්ගලයා උතුරු කුරු දිවේ දකුණු කුරු දිවේනේ ජීවත් වුණා. කවවම කවදාකවත් මේ මනස කම්මැලිකමකින් හෝ වැරදි අභිමතාර්ථයකින් වැටෙන්නේ නැහැ. ඒකට හැමදාම නියම අභිමතාර්ථයේ ජයගැනීමේ ශක්තිය ලැබෙනවා. උත්තරාය චේපි දිශාය විරතින් වේව ස්වේවාරතින් සාති නැතං අරති සාතු දකුතුරු කෘතිවිනේ ජීවත් වුණත් බුදුන් නැති ආර්යයන් වහන්සේලා නැති සද්ධර්මේ නැති ඕන තැනක හිටියොත් මම කල යුත්තේ මේකයි මම ප්‍රධානතාවයේ ජීවිතේ මේකයි කියලා ප්‍රධාන જાත්තේ තියේදී අප්‍රධානතේ කරනවයි කියන අරතියට කවදාකවත් ඔහු යට වෙන්නේ. ඔහු අරතියට කරනවා. එන්නකොටම දැනගන්නවා දැන් මේ වැරදි ප්‍රතිපත්තිය වැටලා තියෙන්නේ. නැගෙනහිර හිටියත් බටහිර හිටියත් හතර දිශාවේ කවම කවදාකවත් වෙන්නේ පුද්ගලයෙක් પરමාර්ථ පාවා දෙන්නෙත් නෑ. අවසාන પરමාර්ථය දක්වා පුතුමාකාර වීර්යයක්, ශක්තියක්, ධෛර්යයක් අවශ්‍යයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ ආර්ය සත්‍ය මේ වංශ හතරේ පිහිටියා නම් ඒ පුද්ගලයා යන යන ඕන තැනක තමන්ට අවශ්‍ය කරන પરමාර්ථයේ එළඹෙන තෙක් කවම කවදාකවත් මොනම දෙයකටවත් සැලෙන්නෙත් නැහැ. මෙන්න මේ දේ දකින්ද දෙවිවරු ඉතාමත් මාසාවෙන් බලන ඉන්නවලු මේ මනුස්සයන්ට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මනුස්ස ලෝකෙට උගවදෙනෙක් ඇවිල්ලා තියෙන දිව්‍ය ලෝකේ ඉඳලා අපි ගිහිල්ලා නිවන් දැකලා එන්නම් කියලා. නමුත් ආවට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ආවට පස්සේ විවිධාකාර පටු තුච්ච પરමාර්ථ රාශියක් ඉදිරියෙන් තියාගෙන අර අලි රැලක සමාජිකත්වයේ ගන්නවට වඩා හොඳ බලු රැලක නායකත්වයේ ගන්න එක කියලා කොහේ හරි කණ්ඩායමක් හදාන්න නායක වෙන්න හදනවා. ඒකට මොකද ඉන්නේ අපි ආව මූලික પરමාර්ථය අමතක වෙන නිසා යම්ම යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා මේ චීවර සීන්ත පාද සේනාසන ගිලම්පස කියන නැත්නම් ඇඳුම් මේ නිවහන ආහාර කියන දේවල් වල දක්ෂ වෙලා භාවනාවේ දක්ෂ වුණා නම් ඒ දේ දකින්නකොට දෙවිවරු පුදුමාකාර විදිහට ස්තුතිවන්ත වෙනවා ඔළුව නමල වන්දනා කරනවා ඒ විතරක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා බ්‍රහ්මයෝ පුදුමාකාර විදිහට වන්දනා කරනවා කියන එක සරුවචනසේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා කල්පනා කරගන්න ඕනේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලේ මේ ආර්ය වංශ දේශනාවේ අපිට යම් ආකාරයේ ප්‍රයෝජනයක් ගන්න නම් අනිවාර්යයෙන්ම වේයුතු තමයි ආර්ය වංශයේ අඳුනන සත්පුරුෂයන්ගේ අසුර ලබන්න ඕනේ. ඒ වගේම අපෙන් ආර්ය වංශ ගති හැම කෙනාටම පැතිරෙනවා නම් අපි මේ එක ශාලාවක් ඇත එක තැනක ඉන්න ඕන කරන්නේ ලෝකෙ කොය තැනකට ගියත් මේ ආර්ය වංශ ගතියෙන් අපේ පුදුමාකාර බැම්මක් ඇති වෙනවා එතකොට හිතන්න එපා මේ මූලික પરමාර්ථ ඉෂ්ට කිරීම සඳහාම කටයුතු කරන නිසා අවසේන પરමාර්ථ දුර්වල වෙයි කියලා කවදාකවත් දුර්වල වෙන්නේ. අවශේෂ પરමාර්ථ ඉබේම දෙවියන් මාර්ගයෙන් බ්‍රහ්මයන් මාර්ගයෙන් සිද්ධ වෙනවා සත්පුරුෂයන්ගේ විශාල ගැල්මක් ඇවිල්ලා පුතුමාකාර ජවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා කල්පනා කරන්න ඕනේ භාවනා කරනවායි කියන එක එක පැයක ඉඳගෙන පරියන්කේදී කරන වැඩක් නෙවෙයි දවස පුරාම කරන වැඩවල සතියේ සම්පජඤ්ඤයෙන් කිරීමෙන් ඇති කරගන්නා වූ ඒ දක්ඛ අනලස සම්පජඤ්ඤය පටිච්චත කියන ගති හතරෙන් තොරව කරන්නම. ඒ නිසා ඒ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරපු ආකාරයට තීන මිද්දේ සම්බන්ධ කරලා ගත්තා. අද ධම්රවි වදනේ මේ ඉස්ලාම දවස පසෙන් අරගෙන තිබුණා. ඉස්ලාම් භාවනාවට ආපු කෙනෙක් වුණත්, එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙක් වුණත් මතක තියාගන්න ඕනේ මේ ඇවතුම් පැවතුම් වල තියෙන මේ වටිනාකම ශාසන ඉතිහාසයේ සඳහන් වෙන මේ ආර්යවංශ සූත්‍ර දේශනාව ආකාරයෙන් අපේ ලං වෙනකොට ඒක හොඳටම තේරෙනවා. සත්පුරුෂයෝ ලංවීම තුලින් භාවනාවට ලැබෙන ඉඩ පහසුකම් තුලින් ඒ වාගේම තමයි ඒක කවදාකවත් කාටවත් කියලා දෙන්න බෑ. අනිවාර්යයෙන් බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා කියලා තියෙන දේවල් අහලා කරන දේවල් දැකලා අනුකරණය කිරීමෙන් ටික ටික ටික ටික ලං කරගෙන ආවොත් සංකීර්ණතා අඩු වෙලා අඩු වස්තු ප්‍රමාණයක් පාවිච්චි කරමින් වැඩි වේලාවක් ඉතුරු කරමින් අපේ ජීවිතයත් සරල ඒ වගේම ඡාම් බවටපත් වෙන අතර භාවනායේ සංකීර්ණතා නැතුව අපේ પરමාර්ථය ලං කිරීමේ ශක්තිය ඇති වෙලා තියෙනවා. මේක තමයි ලංකාවේ ස්වර්ණමය යුගයේ හැම ස්වාමීන් වහන්සේලාකව පාවිච්චි කරලා තියෙන නිසා අපි මේ ධර්ම නැවත නැවත මතු කර ගැනීම අපි මේ කරන වැඩේ පොඩි වැඩක් නෙමෙයි. ඒකට යම්ම බාධක කරදර උවදුරු තියෙනවනම් ඒ සියල්ලටම මගේම ආර්ය වංශ නොදැනීම නිසායි සිදු වෙලා තියෙන්නේ. ඒ නිසා මට හැම ප්‍රශ්නයක්ම විසඳීමේදී මේ ආර්යයන් වහන්සේලා යම් ආකාරයක ආර්ය වංශ ප්‍රතිපදාවෙන් කටයුතු කිරීමෙන් ගැටලු निराකරණය කරගත් නිසා අපි අයිති සමිති සමාගම් වලට, අපි අයිති නගර වලට, ගම් වලටත් මේ ප්‍රතිපත්තිය ඇති කරගෙන පුද්ගලිකවත් අපේ ජීවිතයේ මේ ආර්ය වංශ ප්‍රතිපදා ලංකර ගැනීම ඒ භාවනාරාමත ආර්ය වංශයේ සම්පූර්ණයෙන්ම දක්ෂ වෙලා බුද්ධ ආධිවත්වයන් වහන්සේලා විසින් යමක් හොඳයි සතයි සතයි සාන්තයි සුන්දරයි කියලා දේශනා කළාද ඒ සාන්ත සුන්දර නිවන පිණිස අපිට ශක්තිය ධෛර්ය බලය අද ධර්ම කොටාසෙම අපිට ලැබේවා නැවත නැවතත් අපිට මේ විදිහේ සත්පුරුෂ සංසේවන ඇතිවීමේ අපේ ආර්ය වංශයේ ලෝට රාජ්‍ය වලට පේන ශක්තියක් බවට පත් කරගන්න උදචින්න දෙවියොත් අපිට සාක්ෂි වේවා බ්‍රහ්මියත් අපිට සාක්ෂි වේවා අපි අපට මේ ජීවිතයේදීම ලැබිය යුතු උතුම් නිවන පිණිසම මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට දීමිත ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.